අපි අද <clears throat> උදේ වරුවේ සාකච්ඡා කළේ ඇස රූපේ චක්කු විඥානය චක්කු සම්පස්සය චක්කු සම්පස්සජා වේදනා ආදී මේ කාරණා පිළිබඳව. ඉතින් හැම එකක්ම අනිත්‍ය කියන්නේ මොකද්ද දුක්ඛ කියන්නේ මොකද්ද අනාත්ම කියන්නේ මොකද්ද කියලා එකින් එක දැනගන්න ඕනේ. <clears throat> මෙසේ සංසන්දනය කරලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එක දෙයක් ගැන කියා දුන්නාම ඇස ගැන කිව්වහම කන නාසය දිව ආදී මේ ඉන්ද්‍රියුත් එහෙම නිදිකා දකින්න ඕනේ. ඒ රූප අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා පෙන්වනවා නම් වේදනා ස්කන්ධයත් සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධ විඥාන ස්කන්ධයත් ඒ අනුසාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ත වශයෙන් දකින්න ඕනේ. <coughs> මෙන්න මේ ආකාරයෙන් දැකිය යුතු ක්‍රමයේ තෝරා ගන්න ඕනේ. ඉතින් ඒක සම්මාදිටියටපත් වෙන ක්‍රම බොහෝ තියෙනවා. සෑම එකකීම දකින්නේ මොකද්ද? මූල ධර්මයක් තියෙනවා සම්මාදිට්ඨියටපත් වෙන්න. මේ ලෝකේ දුකෙන් පිරලා තියෙනවා කියන කාරණේ හරියට දකින්න ඕනේ. ඒ දුකට හේතුව තෘෂ්ණා බව හරියට දකින්න ඕනේ. දුක්ඛ නිරෝධය කියන්නේ තෘෂ්ණාව නිරෝධ කිරීමෙන් ලබන සාන්තිය බව දකින්න ඕනේ. ඒකට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයනදී ප්‍රතිපදාවක් තියෙනවා කියලා දකින්න ඕනේ. මෙන්න මේ කාරණා හතර දැක්කොත් ඒකාන්තයෙන් සෝතාපන්නයි. ඒක පැහැදිලිව දේශනා කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයටපත් වුණා නම් එතනම සෝතාපන්න බව පැහැදිලිව දේශනා කරනවා. සරියුත් හාමුදුරන්ගෙන් අහනවා බුදුරන් වහන්සේ සාරිපුත්ත සෝත සෝත කියනවා ඇයි සෝත කියන්නේ? ස්වාමීනි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝත කියනවා <clears throat> බුදුරන් වහන්සේ අනුමත කළා අනුමත කරලා මැනවි මැනවි සාරිපුත්ත ওই ටිකට තමයි සෝත කියන්නේ ඊට පස්සේ සාරිපුත්ත සෝතාපන්න සෝතාපන්න කියන මොකද සෝතාපන්න කියන්නේ ස්වාමිනී ඒ කියන ආර්ය අෂ්ටායක මාර්ගයේ පැමිණුණ නිසා සෝතාපන්න කියනවා කියලා විග්‍රහ කළා. ඉතින් මැනවි මැනවි සාරිපුත්ත ඒ ආර්ය අෂ්ටායක මාර්ගයේ පැමිණීම නිසා සෝතාපන්න කියනවා කියලා බුදුරන් වහන්සේ අනුමත කළා. ඉතින් අපි ඕකෙන් තේරුම් ගන්න මොකද්ද සෝතාපන්න කියන්නේ? සම්මා දිට්ඨියෙන් ආරම්භ වෙනවා. දැන් මේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා විවිධ ක්‍රමවේද මගින් විග්‍රහ වෙනවා. බුදුරන් වහන්සේ මූලික වශයෙන් පෙන්වන එක කොටසක්. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං අයං වොච්චති භික්කවේ සම්මා දිට්ඨි කියලා. මේ දුක පිළිබඳ ඥානේ දුක්ඛ සමුදය පිළිබඳ ඥානේ දුක්ඛ නිරෝධය පිළිබඳ ඥානේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා පිළිබඳ ඥානේ කියන මේ හතරයි ඒ ඥාන හතරෙන් යුක්ත නම් සම්මා දිට්ඨි. දැන් සැරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා මෙන්න මේ කාරණේ පිළිබඳ අනිත් භික්ෂුන් වහන්සේලා. එවස් සාරිපුත්ත තව ක්‍රමයකින් කියන්න බැයිද? සම්මාදිට්ඨිය. ඒතර කියන පුළුවන්. විවිධ ක්‍රම පෙන්නනවා. මේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ ස්කන්ධයන්ට මේ ස්කන්ධයන් යම් තැනක හටගත්තා නම් ඒක දුක හටගත්තා කියලා දකින්න ඕනේ. ඒවා හට ගැනීමට හේතු වෙන යම්කිසි උපාදානයක් ඇද්ද? නැත්නම් චන්දරාගයක් ඇද්ද? ඒක තමයි දුක අර කියන්නේ අපි අර ඉස්සෙල්ලා කිව්ව විදිහට පංච උපාදානස්කන්ධේ. එයි යම් චන්දරාගයකින් බැඳෙනවා නම් ඒක දුක්ඛ සමුදයයි කියලා දැනගන්න ඕනේ. ඒ පංච උපාදානස්කන්ධෙහි බැඳෙන යම් චන්දරාගයක් නිරෝධ කරනවාද? ඒක දුක්ඛ නිරෝධය කියලා දකින්න ඕනේ. ඒ නිරෝධ කරන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා දකින්න ඕනේ. මෙන්න මේ සතර ආකාරය දැක්කහම එයා සම්මාදිට්ඨිය. තව ක්‍රමයක් නැද්ද? ඒත් තියෙනවා. ඉතින් එකින් එකට විග්‍රහ කරනවා. ආපෝ තේජෝ ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු පඨවි ධාතු ආකාශ ධාතු විඥාන ධාතු කියලා. මේ ධාතු හයකින් මේ ලෝකෙ ගොඩ නැගෙනවා. දුක්ඛ ස්කන්ධය ගොඩ නැගෙනවා කියන්නේ ධාතු හයෙන් ගොඩ නැගුණාම. ඒකට හේතුවක් තියෙනවා. ඒ පිළිබඳව දැන් චන්දරාගය බැඳීමක් තිබුණා නම් ඒ හේතුව වෙන්නේ දුක්ඛ සමුදයවත් අර කියන ධාතු සමුදය පහළ වෙනවා. ඒ චන්දරාගය නිරෝධ කරපුවාම ඒ ධාතු සම්බන්ධයෙන් නිරෝධ වෙනවා. අන්න ඒ සාන්තියට කියනවා දුක්ඛ නිරෝධය. ඒතර ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරනකොට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඒ සම්මාදිට්ඨිය. ඉතින් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් විවිධාකාර ක්‍රම පෙන්නනවා. ඊට පස්සේ පෙන්නනවා. තවත් ක්‍රම තියෙනවද? තියෙනවා. මොනවද? ජරා මරණ දකීද, ජරා මරණ සමුදය දකීද, ජරා මරණ නිරෝධය දකීද, ජරා මරණ නිරෝධ මාර්ගය දකීද සම්මා දිට්ඨි. තවත් තියෙනවද ක්‍රම? ඒ ඇරෙන්න. ඒ තියෙනවා. මොකද්ද? ජාතිය, ජාති සමුදය, ජාති නිරෝධය, ජාති නිරෝධ මාර්ගය. දකින්නවා නම් මේක සම්මා දිට්ඨිය. තවත් ක්‍රම තියනවාද? ඒත් තියනවා. ඒක වෙන්නනවා. භවය, භව සමුදය, භව නිරෝධය, භව නිරෝධ මාර්ගය. ඔය හතර දැකනම් ඒ සම්මාදිට්ඨිය. ඉතින් තවත් තියෙනවා. උපාදානිය, උපාදාන සමුදය, උපාදාන නිරෝධය, උපාදාන නිරෝධ මාර්ගය. ඔය හතර දකිනවා නම් ඒ සම්මාදිට්ඨිය. තවත් තියෙනවද? තවත් තියෙනවා. තණ්හාව, තණ්හා සමුදය, තණ්හා නිරෝධය, තණ්හා නිරෝධ මාර්ගය. මේ හතර දැකලා ඒ සම්මාදිට්ඨිය. වේදනා වේදනා සමුදය වේදනා නිරෝධය වේදනා නිරෝධ මාර්ගය. ඒක සම්මාදිට්ඨිය. ස්පර්ශ ස්පර්ශ සමුදය ස්පර්ශ නිරෝධය ස්පර්ශ නිරෝධ මාර්ගය. මාර්ගය. ඔය හැම එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉතින් ওই විදිහට ස්පර්ශය පිළිබඳව ඒ සම්මාදිට්ඨිය විදිහ දැක්කනම්. එතකොට සලායතන සලායතන සමුදය සලායත නිරෝධේ සලායත නිරෝධ මාර්ගය. ඔය හතර දැක්කා සම්මා දිට්ඨිය. නාම රූප නාම රූප සමුදය නාම රූප නිරෝධේ නාම රූප නිරෝධ මාර්ගය. ඔය හතර දැක්කා නම් ඒ සම්මා දිට්ඨිය. විඥාන විඥාන සමුදය විඥාන නිරෝධේ විඥාන නිරෝධ මාර්ගය. ඔය හතර දැක්කා නම් ඒ සම්මා දිට්ඨිය. එතකොට සංකාර සංකාර සමුදය සංකාර නිරෝධේ සංකාර නිරෝධ මාර්ගය. ඒ දැක්කා සම්මා දිට්ඨිය. අවිද්‍යාව අවිද්‍යාව සමුදය අවිද්‍යා නිරෝධය අවිද්‍යා නිරෝධ මාර්ගය. ඒ සම්මා දිට්ඨිය. මේ ආකාරයෙන් විවිධ ක්‍රම පෙන්නනවා. මොකෙනුත් දකින්නේ මොකද්ද? අර චතුරාර්ය සත්‍ය කියෝ වචනේමයි යකලා තියෙන්නේ. විවිධ ක්‍රම වලින්. ඉතින් මේ සම්මාදිටියටපත් වුණා කිව්වම මාර්ගයේ කවුරුවත් දැන් කියා දෙන්න ඕනේ නැහැ. දැන් අපි ඒක දකින්න ඕනේ කොහොමද ආර්ය අෂ්ටාංගික මාර්ගයට අහු වෙන්නේ සම්මාදිටිය එනකොට. හතරවෙනි මාර්ගය කොහොමද වැඩෙන්නේ? ඒ මාර්ගය අහකලා සම්මාදිටිය වෙන්නත් බෑ. එහෙනම් අපි එකක් දකිනවා ඉස්සෙල්ලා. දැන් මේ ධර්මයේ තුල මෙහෙම පේනනවා. යම් කෙනෙක් දුක දැක්කනම් ඔහු දුක සමුදයක් දකිනවා. දුක නිරෝධයක් දකිනවා, දුක නිරෝධ මාර්ගයක් දකිනවා. දුක සමුදය දැක්කනම් දුකක් දකිනවා, දුක නිරෝධයක් දකිනවා, දුක නිරෝධ මාර්ගයක් දකිනවා. දුක නිරෝධය දැක්කනම් දුකක් දකිනවා, දුක සමුදයක් දකිනවා, දුක නිරෝධ මාර්ගයක් දකිනවා. ඒ දකින්නකොට එන චතුරාර්ය සත්‍ය එකක් දැක්කනම් අනිත් තුනත් ඒක දකිනවා. අන්න එහෙම සම්බන්ධතාවයක් තිබෙන ඥාන ගෝචරයක් තමයි ඔය කියන්නේ. ඒක ආර්ය සත්‍යය දැක්කනම් ඒ පහළ වෙන ඥාණයෙන් ඊතුරු ආර්ය සත්‍ය තුනක් දකින්නවාමයි. එහෙනම් මේ එකක් දකින්න මූල ධර්මයක් තියෙනවා. දුක දකින්න හරි දුක සමුදය දකින්න හරි දුක නිරෝධය දකින්න හරි දුක නිරෝධයේ මාර්ගය දකින්න හරි අවශ්‍ය වෙන මූල ධර්මයක් තියෙනවා. අන්නේ මූල ධර්මයේ තමයි සම්මාදිට්ඨියටපත් වීම. සම්මාදිටියටපත් වෙන්න නම් ඒකටත් හේතුවක් තියෙනවා. ලෝකයේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න ඕනේ. එහෙනම් ලෝකය කියන්නේ මොකද්ද? ලෝකයේ විවිධාකාරයෙන් පනවනවා. ඒ මුල් කරගෙන දකින්න ඕනේ. ඒක තමයි ලෝකයේ ස්කන්ධ වශයෙන් පනවනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහකි. එක ක්‍රමයක්. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා. ධාතු 6කින් ලෝකය කියන එක පනවනවා. මේ තව ක්‍රමයක්. ඔය කොයි ක්‍රමෙන් පනවන්නේ ලෝකයට අයිති හරියට. එතකොට චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, ගානායතන, ගන්ධායතන, ජීවහායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනායතන, ධම්මායතන කියලා. ආධ්‍යාත්මික සහ බාහිර 12 ආයතනයන් ගිනුන ලෝකේ පනවනවා. එක එක්කෙනාට වැටහෙන ක්‍රමයට. එහෙම නැත්නම් අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන. මේ 12 ආකාරයෙන් ලෝකේ පනවනවා. පරිත්‍යාගෝපාද වශයෙන්. මෙන්න මේ විදිහට ලෝකයට අයිති යමක් ඇද්ද? ඒක දුක්ඛස්කන්ධය කියලා දකින්න නම් ඒ ලෝකයට අයිති වන යමක් ඇත්නම් ඒවායේ ස්වභාවය දකින්න ඕනේ. ඒවට අයිති ලක්ෂණ තුනක් තියෙනවා. ලෝකයට අයිති හැම දෙයකම. අනිත්‍ය ලක්ෂණයයි දුක්ඛ ලක්ෂණයයි අනාත්ම ලක්ෂණයයි. අනිත්‍ය ලක්ෂණය ඔකේ මූල වෙනවා. අනිත්‍ය ලක්ෂණය වටහා ගත්තාම ඒක වැටහෙනකොටම ඒ ඥානියම දුක්ඛ ලක්ෂණයක් පේනවා අනාත්ම ලක්ෂණයක් පේනවා. ඒක තමයි වෙනස. අනිච්ච සංඥා, අනිච්චේ දුක්ඛ සංඥා, දුක්ඛේ අනාත්ම සංඥා. මේ සංඥා තුන එකිනෙකට සම්බන්ධයි. අනිච්ච සංඥාව වැටෙනකොට ඒ අනිච්ච සංඥාව තුළම දුක්ඛ සංඥාව දකිනවා. අනිච්චේ දුක්ඛ සංඥා. ඒතර ඒකෙම දකිනවා. දුක්ඛේ අනාත්ම සංඥා. ඒ අනිත්‍ය දැකනන් දුක දැකනන් ඒ දුක තුලින්ම අනත් සංඥාවක් දකිනවා. ඒතර තිලක්ෂණයෙම දකිනවා. ඒ සංඥා තුලින්. ඒතර මොකද වෙන්නේ? විරාග සංඥා, නිරෝධ සංඥා පහළ වෙනවා ප්‍රඥාවෙන්. අරියත්යටපත් වෙනකන් ওই සංඥා පහින් උත් යන්න පුළුවන්. මේ ක්‍රමය. අන්න ඒ ආකාරයෙන් පෙන්වන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණී තමයි චතුරාර්ය සත්‍ය දැකීමට මුල් වෙන මාර්ගය. ඒ නිසා මොකද කරන්නේ? යම් කෙනෙක් සෝතාපන්න වෙන්න ඕන නම් මොකද්ද දැනගන්න ඕනේ අහුවාම. ඉතින් මේ පංච උපාදානස්කන්ධ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න ඕනේ කියලා භික්ෂුන් වහන්සේ නමක් උත්තර දෙනවා. සෝතාපන්න වෙච්ච කෙනා සකෘදාගාමි වෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා අහනවා. එතකොටත් කියනවා මේ උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දකින්න ඕනේ. සකෘදාගාමි වෙච්ච අනාගාමි වෙන්න මොකද කරන්න ඕනේ? මේ උපාදානස්කන්ධ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ඒකමයි උත්තරේ. ඒකමයි ප්‍රණිත උත්තරේ දෙන්නේ. අනාගාමී වෙච්ච කෙනා අරිහතේටපත් වෙන්න මොකද කරන්න ඕනේ? මේ උපාදානිය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දකින්න ඕනේ. අරිහතුන් වහන්සේ මොකද කරන්න ඕනේ? මේ උපාදානිය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා නිතර බලන්න ඕනේ. කියලා කියනට හනවා. අරිහතුන් වහන්සේ තමන්ගේ කටයුතු කළා නිව වෙච්ච කෙනෙක්. එනදී උන්වහන්සේ මොකටද ආයිසරයක් අනිත්‍ය දුක්ඛ අනාත්ත බලන්නේ? ඒක ඉහාත්ම සුභවිහරණයට හේතු වෙනවා කියලා විග්‍රහ කරලා තියෙනවා. එහෙනම් අවසානයේ ඉනකම මේ මේ ධර්මයේ තුල බෞද්ධයෙක් විසින් නිතර බැලිය යුතු, නිතර මෙනෙහි කළ යුතු. රාතන් වහන්සේ පාවා මෙනෙහි කරන කාරණයක් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන තිලක්ෂණේ. මෙන්න මේ තිලක්ෂණයට අනුකූලව ලෝකේ බලන්න පුරුදු වුණාම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මේ සතර මග සතර ඵල ලබන්නම හේතු වෙනවා. ඒකටම මාර්ගය පෑදෙනවා. ඉතින් ඉස්සෙල්ලා මේකේ මූලික ධර්මයේ තේරුම් ගන්න. තනියෙන් බෑ. ඒකට මූලික ආධාරකයක් ඕනේ. ඒ ආධාරකය තමයි මේ ආර්ය ධර්මයේ බුදුරජාන් වහන්සේගේ පටන් පැවතගෙන පැතිරිලා පැතිරිලා ඒ ඥානයට ගෝචර වෙච්ච බුද්ධ ශ්‍රාවක පරපුරේ කවදා හරි ඒ මාර්ගඵල ලාභී උත්තරමීකේ සම්බන්ධ වෙන්න ඕනේ. එතනින් තමයි හරියට මේ අවබෝධය ලැබෙන ධර්මයක් එන්නේ. ඒ අවබෝධයට ඉසාල් හුකුලක් ඒක. සත්පුරුෂ සංසේවනයේ කිව්වෙත් කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කිව්වෙත් ඒකට. මෙන්න මේක අවශ්‍යයි. ලෝකේ තියෙන ලෞකික සත්පුරුෂය කොටසක්. දස අකුසල් නොකරන අය ලෞකික සත්පුරුෂයි. ලෝකෝත්තර සත්පුරුෂ කොටසක් ඉන්නවා. ධර්මාභෝධය පූර්ණ කරගත් අය. නැන් ධර්මාභෝධයට පත්වෙච්ච අය. ඒ ලෝකෝත්තර සත්පුරුෂය සෝවාන් ඵලිය පටන්ගෙන එහාට ඉන්නවා. ඉතින් මේ ලෝකෝත්තර සත්පුරුෂය හම්බෙන්න ඕන ඒක තමයි සත්පුරුෂ සංසේවණ කියන්නේ නිවන් දකින්න හේතු වෙන්නේ. අන්න එතනින් ආරම්භයක් ලැබෙනවා. මේ කෙනෙකුට හොයන්න බැරි වෙන්න අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් වැහිලා ඉන්න ලෝකයාට මේ වචන ඇහුනට කවදාවත් අවබෝධය ලැබෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා කොච්චර කිව්වත් හිත බොහොම ලිහිලිලා පිහිඩන්නේ නැහැ. අසාරයි කියන එක ඇත්ත නේ කියලා එතන පිහිඩලට නිදහස් වෙන්නේ නැහැ. ඒකට විශාල රුකුලක් ඕනේ. ඒ රුකුල තමයි ආර්යයෙන් අහන්න ඕනේ. ආර්යයෙක් තුලින් ඒක නැගෙනකොට ওই වාසනාව පහළ වෙනවා. ඒ නිසා තමයි මේ බුද්ධ ශාසනයේ අවසාන සෝතාපන්න පුද්ගලයා කල්රිය කළාට පස්සේ අධිගම අන්තර්දානය වෙනවා කිව්වේ. පරියාප්ති අන්තර්දානය ඊට පස්සේ. එහෙනම් පරියාප්තිය තිබුණාට අනිත්‍ය දුක නැත වෙනෙහි කරන්න ගියාට අර අධිගම අන්තර්දාන අවසාන බුද්ධිලා චුත වුණාට පස්සේ නැවත වාරයක් අධිගමයේ පහල කරන්න බෑ බුද්ධ ශාසනයේ මතු බුද්ධ ශාසනයේ කිරි ලෝතර බුදුන් වහන්සේ නමක් විද්‍යාමාන කළ දෙනකම්. ඒක ස්වභාවය ඒකයි. එහෙනම් මෙන්න මේක අපි දකින්න ඕනේ මේ අනිත්‍ය දුක අනාත්ම කියන වචන හරිය වැදගත්. මේකෙනුත් අනිච්ච කියන වචනේ දුක්ඛානාත වලහා දෙන්න වැදගත් වෙනවා. අනිච්ච වෙන හැටි බලන්න ඕනේ. ඉතින් මේ අනිච්ච කියන වචනේ හරියට ගැඹුරු අර්ථයේ වැහුනොත් කොතනින් හරි. මුළු බුදුදහමෙම හරියේ වැහුණා. ඥාන මාර්ගයේ වැහුණා. එතකොට මාර්ගඵල ආවෝදේ නතර වෙනවා. නමට බෞද්ධ වචනේ කිය කිය ඉඳ වෙනවා. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ අනිච්ච කියන වචනේ පෙන්නපු අදහස ගන්න. මේක වචනේ සීමා කරලා පෙන්වන්න බෑ. අදහසක් ප්‍රකාශ කරලා වචනේ භාවිතා කරනවා මිස අනිත්‍ය යනු අවබෝධය. ඥානයේ මුල් කරගෙන ලැබෙන අවබෝධය. අවබෝධ ඥානය. ඒක දෙමළත් නෙවෙයි සිංහලත් නෙවෙයි හින්දිත් නෙමෙයි වෙන ආගමකුත් නෙමෙයි වෙන ජාතිකයින්ටයි තිහෙකුත් නෙමෙයි එහෙම එකක් නෙමෙයි. ඒ ಜಾති කුල ගෝත්‍ර ආගම් භාෂා ඒ සියල්ලම මේ ලෞකික දේවල්. ලෝකෝත්තර පත්‍යයට නැඹුරු වෙච්ච අවබෝධයකට ඔය කියන එකක්වත් අයිති නෑ. හැබැයි විවිධ භාෂාවලින් විවිධ මාධ්‍යයන්ගෙන් කියන්න පුළුවන්. කියන්න පුළුවන් කියන්නේ අවබෝධයේ ලකුණු පෙන්වා දෙන්න පුළුවන්. අවබෝධයක් ලැබුණොත් අවබෝධයේ ಜಾති කුල ගෝත්‍ර ස්ත්‍රී පුරුෂ කිසිම ભેදයක් නැහැ. සෝවාන් නම් සෝවාන් පුද්දිලට සෝවාන් පුද්දිල සමානයි මිසක් වෙන කිය යුතු දෙයක් නැහැ. දෙමළ සෝවාන්, ඉංග්‍රීසි සෝවාන්, සිංහල සෝවාන් එහෙම නැහැ. එතකොට ඒකේ පද නැහැ. පද ඉක්මෙව්වා. අනිච්ච කියන පදේම මුල් කරලා අර්ථය දැනගෙන අනිච්ච කියන පදේ ඉක්මවපු ආවෝධයකට ආවා. මෙන්න මේ ආවෝධයට ආපුවාම සම්මාදිට්ඨිය ආවා. ඒ සම්මාදිට්ඨියටපත් වුණා නම් සම්මාදිට්ඨියට නිකම්පත් වෙන්න බෑ. සම්මාදිට්ඨියටපත් වෙන්න අර උතුමෙක්ගෙන්. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? ඒකට හේතුකාරකයක් වෙන සම්මාදිට්ඨියට හේතු වෙනකින් ඒක දැනගන්න ඕනේ. ඒ තුලින් දැනගන්න ඕනේ. ලෝකයට අයිති යම්කිසි දෙයක්. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකීමේ මූල ධර්මයේ තේරුම් ගන්න ඕනේ. ඒ ලෝකේ නිත්‍යයි සුඛයි අත්තයි සුභයි. මෙන්න මේ කාරණා හතරේ වැහිලා තියෙන්නේ. වැහිලා තියෙන නිසා විපරීත වෙලා ඉන්නේ ලෝක සත්වයා. ප්‍රකෘති සත්වයේ මනසේ ඉන්නේ නැහැ. ඒකේ ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියලා. අර කල්යාණ මිත්‍රයෙක් ඇසුරින් ඒ ධර්මය අහනකොට අර විකෘතිය වෙනස් වෙලා මනස ප්‍රകൃති தത്വයට එනවා. අන්නේ පළවෙනි ප්‍රകൃති தത്വයේ දෙයම තමයි කියන්නේ සෝවාන් මාර්ග අනුගාමිකයෙක් වෙලා මාර්ග ඵලලාභියෙක් වුණා කියලා. ඊට පස්සේ ආයේ කාගේවත් ආධාර අවශ්‍ය නැහැ. ප්‍රകൃති මනසක් හම්බ වුණා. ඒ කියන්නේ ලෝකයට අයිති යමක් ඇද්ද? අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අසුභයි කියන එක ඇත්ත. ඔය අවබෝධය ආවා. ඔන්න ඔය අවබෝධය ආවොත් දෙපාරක් අහන්න එකක් ඉතුරු වෙන්නේ නැහැ. ඇත්තරම අනිච්චද? ඇත්තරම දුක්ඛද? නැද්ද? එහෙම ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ මේ අවබෝධයේදී. පූර්ණ වශයෙන් සියලු ලෝකයේ තිබෙන දෘෂ්ටි බිඳහැරගෙනම තමයි ඔය අවබෝධය ලැබෙන්නේ. ඊට පස්සේ තවත් කල්යාණ මිත්‍ර සම්පත්තියක් වශයෙන් ලැබුණොත් ඉක්මන් වෙනවා නොලැබුණා කියලා අතලමං වෙන්නේ නැහැ. සෝවාන් පුද්ගලයා ආපස්සට යන්නේ නැහැ. ඉතින් ඕක දකින්න ඕනේ. අන්න ඒ විදිහට. ඉතින් අනිත්‍ය කිව්වේ මොකද්ද? ඔන්නේ පදේ තමයි වැහිලා තියෙන්නේ. අටුවා ටික ආදියවත් ගන්නේ නැතුව පහු කාලෙකදී මේ සංස්කෘත භාෂාව ආධාරපු පින්වත් පිරිසක් අනිත්‍ය කියන්නේ මොකක්ද අහපුවාම අනිත්‍යයි කියලා සංස්කෘත වචනකින් අර්ථ පෙන්නුවා ඊට පස්සේ සංස්කෘත භාෂාවේ ඕක තෝරලා තියෙන ස්ථිර නෑ කියලා අනිත්‍ය කියන්නේ ස්ථිර නැතිකමටයි ඊට පස්සේ සංස්කෘත ආධාරපු අය මොකද කරන්නේ අනිත්‍යයි කියන්නේ ස්ථිර නෑ එහෙනම් අනිත්‍ය කියන්නේත් ස්ථිර නෑ ඔය අදහස දුන්නා එතන පටන්ගෙන දැන් අවුරුදු 100 ගානක පටන්ගෙන. අනිච්ච කියන්නේ මොකක්ද අහපුවාම ස්ථිර නෑ කියන වචනේමයි ගේන්නේ. හැබැයි අපි හැමදාම මේ පිරිත් පොතලන් කියෙව්වා. අද ඊයේ නෙමෙයි. බොහෝ කාලයක ඉඳලා අනුරාධපුර යුගයේ කියන්නේ මුල්ම කාලේ දැන්ට අවුරුදු 10 ගානට ඉස්සෙල්ලා ඉඳන් මේ පිරිත් කීම ආරම්භ වෙලා තිබුණා. ওই සූත්‍ර පිටකෙන් ආදිවන්නාව ওই දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය ආදී මේවන් අරගෙන සතර බණවරක් කියලා හදලා ඒ සතර බණවර පිරිත් වශයෙන් භාවිතා කරගෙන ආවා. ඊට අයිති එක තමයි ගිරිමානන්ද සූත්‍රය. ඉතින් ඔය ගිරිමානන්ද සූත්‍රයේ පෙන්ලා තියෙනවා අනිත්‍ය සංඥා මොකක්ද කියලා බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට විග්‍රහ කරලා දෙනවා. අන්න එතනින් තමයි පිළ දහම තුලින් අනිත්‍ය කියන්නේ මොකක්ද කියලා බුදුරජාන් වහන්සේගේ ශ්‍රීමුක දේශනාවක් වශයෙන් අපිට අහන්න දකින්න ලැබෙන්නේ. ඒක වෙනස් කරලා ගියොත් එහෙම අපි කවු බෞද්ධය වෙන්න බෑ. ඊට විරුද්ධව අපිට කතා කරන්න කිසිම අයිතියක් නැහැ. මොකද මහා සංඝරත්නය මහා තේර පරපුරක් ওই සූත්‍ර ඔක්කොම එකින් එකට වෙනස් නොකර ලියාගෙන ලියාගෙන පුස්කොළ පත්වල ලියාගෙන පාරම්පරිකව ගෙනාවා. මේ ඊටාම ඈතකින් තමයි මුද්‍රණයට අරගෙන අපේ මේ සිංහල වටාකුරු වලින් මුද්‍රණය කළ පොත් හැදුවේ. දැන් නම් දහස් ගණන් පොත් තියෙනවා. එදා මේ ලෝකෙටම දියුනේ ඔය උන්වහන්සේලා මහා තෙරුන් වහන්සේ ලියව පොත් කීපයක් විතරයි. ඒවත් කොහේ තියනවද හොයන්න බෑ. ඒක පිටගම් වල හංගලා. එලිවස්සන්නේ නෑ. ඒක නැත්නම් ඔය තියෙන ලොකු විශාල පොත් ගුල් වල තියලා තියෙනවා. කලාතුරකින් තමයි ඔය එකක් අරගන්නේ බලන්න. දිරකඩ වෙන්න කාලයක් එනකොට උන්වහන්සේලාම අනුකම්පාවෙන් දැන් කැඩලා බිඳලා ගියොත් ඉදිරි අනාගත පරපුරට කොහොමද මේ ධර්මයේ දෙන්නේ? එහෙනම් බොහොම පරිස්සමෙන් නැවත පුස්කොළ පොත්වල අලුත් පුස්කොළ පොත්වල ලියමු කියලා. අවුරුදු 100 ගානකට පස්සේ ආයසරයක් ලියනවා අරක අරගෙන විනාශ කරන්න නැතුව. ඔන්න ඔය ක්‍රමයට තමයි අවුරුදු 2000 ගානක් මේ ත්‍රිපිටකයේ ලිඛිතව ගෙනාවු කාලේ ඉඳන් ගෙනාවේ. අර මාතලේ අලු විහාරයේ ධර්මයේ ග්‍රන්ථාර උඩ කළා කියන මූලික කාලේ ඉඳලා ඒ ගෙනාපු ක්‍රමයට ධර්මයේ ওই විදිහට ගෙනාවා. අන්න ඒකෙදී ඔය කියන ගිරිමානන්ද සූත්‍රයේත් ගෙනාවේ එහෙම තමයි. අන්නේ සූත්‍රයේ එදා බුදුරන් වහන්සේ අනිච්ච සංඥාව ආනන්ද හාමුදුරන්ට විග්‍රහ කරලා දුන්න හැටි තියෙනවා. පෙළ දහමේ පාළියෙම. අන්න ඒක තමයි කේනට් එතන පෙන්වුවේ කොහොමද? කතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. ආනන්තේ මේ සියලු සංකාර අනිත්‍යයි කියන්නේ මොනවාද හරින්ද? මොන හැඟීමෙන්ද? මොකද්ද මේ මතුවෙන්නේ කියනකොට? ඉදානන්ද බිග්ගු සබ්බ සංකාරීසු අට්ටි යති හරායති jigucchati අයං උචරතානන්ද සබ්බ සංකාරීසු අනිච්ච සංඥා ආනන්දේ මේ භික්ෂුව මෙන්න මේ සියලුම සංඛාර අට්ටි යති මෙයා පෙළෙන දේවල් කියලා දකිනවා හරායති මේවා වටිනවා කියලා උත්සාහ ගන්න වටිනවා කියලා නම් වටිනා දෙයක් හම්බුනා කියලා සතුටු වෙන්න ලැජ්ජා වේ යුතු දේවල් කියලා දකිනවා jigucchati මෙයා මේ මල මුත්‍රා ගොඩවල් මිසක් මේ වස්තු සංකඳ කිව්වට හරියන්නේ නැහැ. මේ දෙතිසුගුණ කොට්ටාසෙන් හටගත්ත කයක් මුල් කරගෙන හටගත්ත කය නැමැති ලෝකයේ මුල් වෙලා හටගත් ඒවා හැටි මෙහෙමයි කියලා දකිනවා. මෙන්න මේකට කියනවා අනිච්ච සංඥාව. දැන් අද අපි මෙච්චර කල් භාවිතා කරපු ස්ථිර නෑ කියන එකට බුදුරන් වහන්සේ පෙන්වුවේ නෑ අනිච්චය කියන්නේ මෙන්න මේකයි කිය. එන මෙන්න මේක තමයි අඩුපාඩු වෙච්ච හැඟවිච්ච වටිනා තැනක්. ත්‍රිපිටකයෙන් විග්‍රහ කරලා දෙන්නේ ඒකයි. ඉතින් ওই කතාව බොරු වෙන්න ඇති වෙන්න අපේ අටුවාචාරීන් වහන්සේලා මූලික වශයෙන් ධර්ම සංගායනා පවත්වනකොට අටුවාගත කරපු කොටසක් තිබුණා. අදත් ඒ අටුවා තුනක් තියෙනවා. පටිසම්භිදා මග්ග ප්‍රකරණයයි නිත්‍ති ප්‍රකරණයයි පෙටකෝපදේශය කියලා තවත් අටුවාවකුයි. මෙන්න මේ තුන පැත්තක මුල්ලක හැඟවි හැඟවි තිබිලා කොහොම හරි මේ දැන් ධර්ම පුස්තක එලි වැහලා තියෙන මේ ත්‍රිපිටක ධර්මයේ ග්‍රන්ථාලු කර ග්‍රන්ථාරූඪ කරලා තියෙන මේ වාගේ සමයක හැකිතරම් සුද්ධ කළා අපේ වික්ෂුන් වහන්සේලා ගැඹුරට දහම් දහම් දැකීම උනත් භාෂාව දැනීමෙන් හැකිතරමින් විග්‍රහ කළා දීලා තියෙනවා ඒ වගේම සිංහලට පරිවර්තනය කළා තියෙනවා ඉදාතිපිච්ච පාළිය මෙන්න මේකේ තියෙනවා කේනට්ටේන අනිච්චා කුමන අර්ථයෙන්ද අනිච්චයි කියන්නේ? උප්පාද වයට්ටේන අනිච්චා. උප්පාද වය අර්ථයෙන් අනිච්චයි කියනවා. දැන් ඔකට අපි මොකද කරන්නේ? ඊටාම කෙටි අල්ප තේරුමක් ගන්නවා. උප්පාද වය කියනවා ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා ඔක තමයි උප්පාද වය. අපි හිතා ඉන්නේ එහෙම අදහසක් කිව්වේ කියලා. මොකද අද වෙනකොට අපි භාවිතා කරන්නේ ඇතිවීම නැතිවීම කියන එකයි උපාද වය කියන්නේ. හැබැයි අපි මේ හිතුමතේ හදාගත්ත අදහසක් මිසක් උපාද වය කියන එකේ නියමාර්ථය නෙමෙයි. මේක අත්‍යවශ්‍යයෙන් දැනගත යුතු දේවල්. එන උපාද දකින්නේ 25 ලක්ෂණයක් දකි, වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි. උපාද වය දකින්නේ 50 ලක්ෂණයක් දකි. මෙන්න උපාද දකින්න නුවණට 25 ලක්ෂණයක් පේනවා. වය දකින්න නුවන්ට 25 ලක්ෂණයක් පේනවා. උපාද වය දකින්න නම් 50 ලක්ෂණයක් දකින්න. ඥාන ගෝචරයි. <coughs> මෙන්න මේ ගැඹුරු තේන තෝරා ගන්න ඕනේ. එතකොටයි අනිච්ච දකින්නේ. මොකද අනිච්ච කිව්වේ? අන්න බුදුරන් වහන්සේ මුලින් පෙන්වා දුන්නා මේ පෙළෙන ලක්ෂණයක් තියෙනවා. අන්නේ පෙළෙන ලක්ෂණේ තමයි මේ අපි මුලින්ම අනිච්ච කිව්වේ. ඉතින් මේ පෙළෙන ලක්ෂණේ උපදින්නේ කොහොමද? ඒ පෙළෙන ලක්ෂණය උපදින කියලා නතර කරන්නේ කොහොමද? මෙන්න මේ කාරණේටයි උපාද වය කියන්නේ. ඇති වුණා නැති වුණා කියන එකක් නෙමෙයි. මේ පෙළෙන ස්වභාවයේ ඒ වාගේම ලැජ්ජා විය යුතු හොඳයි කියලා ගන්න ලැජ්ජා විය යුතු හිස් මල මුත්‍රා ගොඩවල් වැනි අසාර දේවල් මේ කියන අනිත්‍යතාවයෙන් යුත් ඒවා කොහොමද ලෝකේ උපදින්නේ මොන මොන හේතුවෙන්ද උපදින්නේ ඒවා ගොඩවල් කීයක්ද කීයකට බෙදලා තියෙනවද? ඒ වගේ මේවා ගොඩවල් ගොඩ ගැහින්නේ නිකන් නෙමෙයි. හේතුවක ඵලයක් වශයෙන් තමයි මේ ගොඩ ගැහිලා හැදෙන්නේ. අන්නේ හේතුව නිරෝධ කළොත් නැවත ඵලයක් උපදින්නේ නැහැ. එහෙනම් තිබුණ ඵලය ගැන නෙමෙයි මේ කියන්නේ. තිබුණ ඵලය කොහොමවත් නැති වෙලා බංග වෙලා යනවා. අලුතෙන් එකක් හටගත්තොත් මේක නවතින්නේ නැහැ. එහෙනම් මොනවද මේ දුක්ඛන්ද එක ක්‍රමයකින් කියන්නේ? රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංකාරස්කන්ධේ විඥානස්කන්ධේ කියලා. මේ ලෝකයට අයිති නාම රූප ධර්ම ගොඩවල් පහකට වෙන් කරලා පෙන්නනවා. මෙන්න මේ ගොඩවල් පහකට වෙන් කරලා තියෙන මේ ස්කන්ධ පහ උදා උදා වුණා නම් හටගත්තා නම් අන්න අර කිව්ව අනිච්ච හේවත් අපිට තැවෙන්න දැවෙන්න හේතු වෙනව හටගත්තා. රූපය කියන්නේ මොකද්ද? රූපයක් හටගත්තා කියන්නේ මැරෙන දෙයක් හටගත්තා. රූපයක් නම් උපන්නේ මැරෙන දෙයක් උපන්නා. රූපයක් නම් උපන්නේ ජරාවටපත් වෙන දෙයක් උපන්නා. ඔන්නවා ඥානීයට ගෝචරලා තෝරා ගන්න ඕනේ. රූපයක් කියලා පහළ වුණා නම් ලෙඩ ගොඩක් උපන්නා. රූපයක් කියලා පහළ වුණා නම් ওই විදිහට ශෝක පරිදේවයට හේතු වෙන්නා වූ ගුණ ගොඩක් උපන්නා. වෙන එකක් උපන්නේ නැහැ. මෙන්න මේකට කියා කියන අනිත්‍යයක්ම උපන්නා මිසක් යහපත් දෙයක් උපන්නේ නැහැ. ඔන්න අනිත්‍ය කියන්නේ ඉතිරි නැහැ කියන එකේ බැහැගත්ත හින්දා කොච්චර හරි ඉතිරි නැති එකක් උපන්නා ඉතිරි නැති එකක් උපන්නා කියලා හිතා ඉන්නවා. අපි අදහස වැහිච්ච නිසා ධර්මාභෝධය ලැබෙන්නේ නැහැ. එහෙනම් දකින්න ඕනේ මොකද්ද? පෙළෙන එකක් උපන්නා. විවිධාකාර ආබාධයන්ගෙන් පෙළෙනවා. මහා ආදීනවයක් උපන්නේ. රූපය කියලා. දැන් මොකක් උපන්නහමද මේ රූපයක සම්බන්ධ වෙන්නේ පළවෙනි තියලා මේන් ස්විච් එක. ස්විච් අතර ප්‍රධාන ස්විච් එක තියෙනවා මේන් ස්විච් එක කියලා. ඒක වැහුවොත් අනික ඔක්කොම වැහිලා යනවා. ඒක විවෘත වුණාම තමයි හැමතැනම කරන්ට් එක යන්නේ. මෙන්න මේ වගේ අපිට තියෙනවා මේන් රූපයක්. ප්‍රධාන රූපයක්. අර මේ ස්විච් එක වගේ. ඒක තමයි මේ ඇස් දෙකයි කන් දෙකයි නාහයයි දිවයි කයයි කිව්වේ. නැත්නම් මේ කය කිව්ව කුණු ගොඩ. මෙන්න මේක ආවොත් තමයි ලෝකේ කොච්චර ගිනි තිබුණත් අපිව පුච්චන්න බෑ. අපිව හිදවන්න බෑ. කය පහළ වුණොත් කය පිච්චිය හැකියි. එතකොට ගින්දරෙන් අපිට වදයක් එනවා. ලෝකේ කොච්චර අධික සීත වෙලා තිබුණා කිව්වත් ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ හය නැත්නම් අපි ළඟ එක පොදියක් මේ මම කියන පොදිය හැදුන්නේ නැත්නම් ලෝකෙ කොච්චර හීතල වුණත් අපිට අවියවුලුවන් ටිකක් නැහැ. හීතලයි ඉන්න බෑ කියලා කෑ ගහන්න දෙයක් නැහැ අපිට. ලෝකෙ කොච්චර හතුරෝ හිටියත් කඩු කිනිසි ආයුධ කොච්චර තිබුණත් මොන જાතියේ මිසයිල කියලා බෝම්බ තිබුණත් අපිට හිතවන්න බෑ. මේ කය නැත්නම් දැනුම් දෙන්න බෑ හිත නැත්නම් එහෙනම් මේ ගතයි හිතයි කියන යමක් ඇත්නම් දුකට මුල උතන. අන්න ඒක දකින්න ඕනේ. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ මේ කය ගැන බලලා ලෝකය ගැන බලා ගන්න ක්‍රමයක් දුන්නා. සියලු දුකට මුලක් තියෙනවා මෙන්න මෙතන කය. ලෝකෙට බෑ අපිව හිතවන්න. කයක් නැත්නම්. කය නැත්නම් හිතක් තිබුණොත් ඒත් පුළුවන් ටිකක් හරි හිතවන්න. දැනෙන හින්දා. දැනීමට ගෝචරයි ලෝකෙ වෙන්නේ ඒවා. හිතත් නැත්නම් ගතත් නැත්නම් දුක හට ගැනීමට හේතු වෙන දුක් ගොඩ ඉවරයි. ওই දෙක මුල් කරගෙන තමයි අපි සියලු දුක් විඳලා තියෙන විඳින්නේ. මතුවලත් විඳොත් විඳින්නේ ওই දෙක තියෙන නිසා. ඒ නිසා කියනවා මේ නාම රූප දෙක නිසාමයි අපි දුක් විඳලා තියෙන්නේ. මේ නාම රූප දෙක නිසාමයි දැන් දුක් විඳින්නේ. මේ නාම රූප දෙක මතුවට පහළව තමයි මතු දුක විඳින්න අපි ඉතුරු වෙන්නේ, හැදෙන්නේ. ගොඩ නැගින්නේ. මෙන්න මේ කාරණා ටික හොඳින් තෝරා ගන්න ඕනේ. අන්න එහෙම තෝරාගත්තාම මේ නාම රූප කියන දෙක වේදනා සංඥා සංකාර විඥාන කියලා නාම කියන කොටස හතරකට බෙදෙනවා. රූප කියන කොටස ගත්තාම රූපස්කන්ධය කියලා කය ඒකට එකතු වෙනවා. ඒකට සම්බන්ධ වෙනවා. ගතයි හිතයි කියන එක බෙදුනහම ස්කන්ධ පහකට බෙදෙනවා. මෙන්න මේක තමයි දකින්න ඕනේ. එතන මෙන්න මේ ස්කන්ධ පහ තමයි අපි රූපස්කන්ධයේ වේදනාස්කන්ධයේ සංඥාස්කන්ධයේ සංකාරස්කන්ධයේ විඥානස්කන්ධය කියලා කිව්වේ. දැන් මේ පහළ වෙලා තියෙන රූපේට අතීතයේ තිබිච්ච රූප ගැන මතක් කරන්න පුළුවන්. අතීතයේ ඒ වගේ වින්දනයන් මතක් කරන්න පුළුවන්. අතීතයේ හැඳුනුම් මතක් කරන්න පුළුවන් සංඥා මතක් කළ හැකියි. අතීතයේ කරපු කියපු රැස් කරපු ක්‍රියාදාමයන් මතක් කළ හැකියි. අතීතයේ හටගත් විවිධාකාර දැනීම් මතක් කළ හැකියි. විවිධ විලාවට අපි ඇසුරු කරන රාගික අදහස් ආදී නිසා වික්ෂිප්ත භාවයන් නිසා සමහරවිට මතක් කරන්න බැරුව අමතක වෙලා තියෙනවා. පෙර අපි කොහෙද හිටියේ කියලා මතක් කරන්න බැරිත් ඒ නිසා. නොහිටපු නිසා නෙමෙයි. මතක් කරන්න හැකියාව නැති නිසා. මතක් කරන්න හැකියාව ඒවා දවස පහළ වුණොත් පෙර විසූ කඳ පිළිවෙල දකින්නවා. දකින්නට පේන්න පටන් ගන්නවා. අනේ මං ඉස්සලත් රූප නිසා දුක් විඳා. වේදනාව නැමැති ස්වභාවය නිසා දුක් විඳා. සංඥා නැමැති ස්වභාවය නිසා දුක් විඳා. සංඛාර නිසා දුක් විඳා, විඥාන නිසා දුක් විඳා. දැනුත් මම රූප නිසා දුක් විඳිනවා. මේ කය නිසා දුක් විඳිනවා. මේ කයට දැනෙන විවිධ දැනීම් නිසා දුක් විඳිනවා. දැනීම් කිව්වේ අර වින්දනයන්. ඒ වගේම හඳුනා ගැනීම නිසා දුක් විඳිනවා. උත්සාහය කර කර වීර්ය කර කර කරන්නව සියලු රැස් කිරීම නිසා දුක් විඳිනවා. ඕවාගෙන දැනෙනකොට වැටහෙනකොට ඉෂ්ට අනිෂ්ට දේවල් දැනෙනවා වැටහෙනවා. ඉෂ්ටයි කියලා මුලාවක් දැනෙනවා ලෝකයේ ඇතුළේ. හැවටිලා දුක් විඳිනවා. අනේ මට හැවුටුණානේ මං. මං හිතා හිටියා මට මෙහෙම හම්බුණා කියලා. මට හුඟක් කල් ජීවත් වෙන්න පුළුවන් කියලා මම හිතාගෙන හිටියා. මේ සල්ලි කොට මට කියලා හිතාගෙන හිටියා. මෙච්චර ලස්සන මාලිගාවක් හදාගෙන හැදපු ගේ මට කියලා හිතාගෙන හිටියා. අනේ මං පණ යන්න නේද මේ ඉන්නේ. මතක් වෙනවා. විඥානයේ නිසා. අන්න දුක් විඳින හැටි. දැන් ආයිත් මතු පැතුවොත් මතුවා බලාපොරොත්තු වුණොත් මතු ගොඩ නැගුණොත් මොකද වෙන්නේ? රූපේ නිසා දුක් විඳින්න වෙනවා. අර වින්දන නිසා දුක් විඳින්න වෙනවා. සංඥා නිසා දුක් විඳින්න වෙනවා. ඒ සංඛාර නිසා දුක් විඳින්න වෙනවා. විඥාන නිසා මතු දුක් විඳින්න වෙනවා. එහෙනම් දුකට මුල කොහෙද තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන දුක්ඛ ස්කන්ධයයි. මෙන්න ධර්මානුකූලව එකින් එක හිතලා බලන්න ඕන එක. එහෙනම් අතීතයේත් පෙරුණා. ආස්වාද පත්‍ය යන මුලාව නිසා ආස්වාද බලාපොරොත්තු වීම විශාල වශයෙන් මේ ස්කන්ධ පහකින් පෙරුණා. දැනුත් පෙළෙනවා. විවිධ ආස්වාද බලාගෙන ස්කන්ධ පහකින් පෙළෙනවා. අත්හැර ගන්න බැරි වුණොත් මතුත් පෙළෙන්න වෙනවා ආස්වාද බලාපොරොත්තු ස්කන්ධ පහ ගොඩනගාගෙන. මොකක් නිසාද ගොඩනැගෙන්නේ? චන්ද රාගේ නැමැති මේ වාට තියෙන බැඳීම නිසා වටිනවා කියන දෘෂ්ටි අවිද්‍යාවෙන් එනවා වටිනවා කියන හැඟීමෙන් ආසාවන්ට වහල් වෙනවා ඒ චන්දරාගය නිසා දුක්ඛ සමුදය හට ගන්නවා නැත්නම් ඔය ස්කන්ධ පහ මතු හට ගන්න හේතු වෙනවා ඔන්න ඔය චන්දරාගයේ යථාර්ථය දකින්නට නිරෝධ වෙනවා ඒ කියන්නේ උදා වෙන්නේ නැතුව යන ඔන්න ඔකට මට බැනුම් ගහන්න එන වචනයක් මොකක් නිසාද නිරෝධ කියන්නේ නිරුද්ධ වෙනවා කියලා ඒකේ අදහස නැති වෙනවා කියන එකයි. දැන් 아무තු එකක් කියනවා. මොකද නිරෝධා වෙනවා කියලා. අන්න පද හැදුවා 아무තුවෙන් කියලා මට බැනුම් ගහන්න වෙනවා. නව කියේ ඉත්තේ යථාර්ථයේ නිරුක්තිය දැකලා කියන්න වෙනවා. මොකද්ද උනේ? රූපස්කන්ධය උදා වුණා. ඇති වුණා කියලා ගන්න එක හරියන්නේ නැහැ. ඒක ක්‍රමක්‍රමයෙන් සිද්ධ වුණේ. උදා වීම ඊට පස්සේ උදා නොවීමත් ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙන්නේ ආපස්සට. අන්න නිරෝධ වෙනවා කියන වචනේ තේරුම දකින්න ඕනේ. උදා වෙනවා, නිර්උදා වෙනවා. අන්න ඒක තමයි වැය කියලා කිව්වේ. උදා වුණා වැය වුණා. ඇති වුණා නැති වුණා කියලා ගත්තොත් අන්ත දෙක. අන්ත දෙකෙන් ගන්නේ ලෝක සම්බත. ඇතිවීම නැතිවීම. යථාර්ථයේ වැහිලා හේතුඵල ධර්ම ක්‍රියාවලිය දකිනවා උදා වීම සහ නිරෝධ වීම තේරුම් ගත්තොත් නැන උද්‍යාවී තේරුම් ගත්තොත් ඇති වුණා කියන වචනේ නෙමෙයි ගන්නෙ ඒක උදා වුණ ක්‍රමයක් තියෙනවා බත ඇති වුණාද බත උදා වුණාද බත උදා වුණා කියන එකද ඉදුණා කියනවා උදා වුණා කියන එක අපේ වචනේ බත ඉදුණා බත උදා වුණා ඒ කොහොමද අපි හාල් දැම්ම වතුර දැම්ම දාලා ලිපේ තිබ්බා. බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ? තත්පරයෙන් තත්පරයට එක එක ඇටි අරගෙන මිරික මිරික බලනවා මොකද්ද වෙන්නේ? හාල් ඇටේ පොඩ්ඩක් රත් වෙලා වතුර ගෑවිලා සෙවල වෙලා ඉස්සෙල්ලා. අල්ලපුවා ටිකක් ලේසන ගතියක් තියෙනවා. ඊට පස්සේ බලනකොට හයියෙන් නියපොත්තෙන් තදකොළොත් කැඩෙන ගතියට ආවා. ඇතුළ පිටි. තවත් බැලුවා. ඔහොම බලන්න බලන්න පේනවා ටිකෙන් ටික ගිහිල්ලා බත් ඇටේ අතින් අල්ලලා පොඩි කරනකොට බත ඉදිලා. අන්න පොඩි වෙලා. දැන් අර ඇතුලේ තියෙන පිටි ඔක්කොම පෙඟිලා ඉදිලා. අන්න දැන් බත් ඇට පේනවා. එහෙනම් මේක විනාඩි ගාණක් විනාඩි 10 15 තිස්සේ වෙච්ච ක්‍රියාවලියක් නිසා බත් හැදුනේ. බත් ඇති වුණා නෙමෙයි උදා වුණා. අන්න එහෙම දකින්න ඕනේ. එහෙනම් අපේ කය තියෙනවා. තරුණ කයක් තියෙනවා. අවුරුදු 15ක් 20ක් යනකොට උදා වෙලා. තරුණ කය එකපාර හැදුන්නේ නැහැ. ලදරුවා, දරුවා වෙලා කලබන ආහාර යලිය ටිකෙන් ටික හැටන වෙන පෝෂණය සිද්ධ වෙලා ක්‍රමක්‍රමී ළමයා වෙලා ළමයා පෝෂණය වෙවි ඇවිදිලා ලොකු ළමයෙක් වෙලා ඒ ළමයා පෝෂණය වෙලා ගැටවරයෙක් වෙලා ගැටවර වයස පෝෂණය වී ගිහිලා තරුණ වයසට ආපුවාම ලොකු කයක් පේනවා. එහෙනම් මොකද්ද වුනේ? සතරු වයසේ ඉඳන් වෙච්ච උදාවීමේ ක්‍රියාවලියන් නිසා තරුණේ පේනවා. තරුණේ ඇති වුණා කිව්වොත් මොකද වෙන්නේ? කවද්ද ඇති වුනේ? කොයි මොහොතේද ඇති වුනේ? දැන් ප්‍රශ්නයක් එනවා. අන්න ඇති වුණා නැති වුණා කිව්වොත් ශනේකින් වෙච්ච දෙයක් වෙන්නනෝ. එනම් මේ ශනේකින් වෙච්ච දෙයක් ලෝකේ නැහැ. මේ පෙන්눔 කරන්නේ හටගත් දේවල් උදා වෙච්ච හැටි. ගස් කොළන් ශනේකින් ඇති වුණා නෙමෙයි. යම් හේතුවක ඵලයක් වශයෙන් හේතුව ක්‍රමක්‍රමයෙන් ක්‍රියාත්මක කළා ඵලයේ ක්‍රමක්‍රමයෙන් ඊට අනුකූලව උදා වුණා. දැන් මේනේ උදා වෙන්නේ මොකක් නිසාද? හේතුව ක්‍රියාත්මක වෙන නිසා. එදා රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංකාරස්කන්ධේ විඥානස්කන්ධේ ගොඩනැගින්න හේතුකාරකයා ක්‍රමක්‍රමයෙන් උදා වෙනවා. ඒ හේතුකාරකයත් එක්කලා සම්බන්ධ වෙලා රූපය උදා වෙනවා. මෙන්න මේ හේතුව නිරෝධ කළොත් නැහනම් උදා වෙන ටික නැති කළොත් නිර්උදා කළොත් ඒ හේතුවෙන් රූපේ නැති ඵලයේ උදා වෙන්නේ නැතුව යනවා. අන්න හේතු ඒක කියන්නේ හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. නිරුජ්ජති කිව්වේ නැති වුණා නෙමෙයි. උදා වෙන්නේ නැතුව ගියා. ඒතොර උදා වෙන්නේ නැත්නම් ළමයෙක් උපදින්න නැතුව ගියා නම් තරුණියෙක් හැදෙන්න විදිහක් නැහැ. ලදරු වයස වැඩි වියටපත් වෙන ක්‍රමයක් තිබුණේ නැත්නම් ළමයෙක් තරුණේ දකින්න බෑ වැඩි හිටියෙක් මහල්ලේ දකින්න බෑ මරණයා දකින්නත් බෑ. මොකක් නිසාද? එකපාරේ වෙච්ච සිද්ධියක් නෙමෙයි යමක ආරම්භයක පටන්ගෙන උදා වේලා වෙච්ච සිද්ධියක් ඔක්කොම. එහෙනම් අන්නේ කියන උදාවියම නතර කරා නම් කියනවා. හේතුව උදා වුණේ නැත්නම් ඵලයක් උදා වෙන්නේ නැහැ. ඔන්න ඕකට කියනවා වැය නැත්නම් Nirodhe. එහෙනම් මොකද්ද වෙන්නේ? චන්ද රාගය හටගන්නේ නැතුව ගියා නම් අන්න හේතු Nirodhay. හේතුව දැන් උදා වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? චන්ද රාගය නිසා ගොඩනැගිච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධය උදා වෙන්නේ නැහැ. අන්න උදා වීම හතර වුණා. එතකොට මොකද වෙන්නේ? අන්න හේතුන් හේතුන් පරිත්‍ය සම්බෝත හේතු බංගා නිරුජ්ජති. හේතු බංග වුණා නම් හේතු බිඳිලා ගියා නම් නැවත ඵලයක් උදා වෙන්නේ නැති තත්ත්වයටපත් වුණා. මෙන්න මේකට නිසා බලනවා මොන හේතුවෙන්ද ගොඩ නැගෙන්නේ? ඒ හේතුව නැති කරුවොත් මොකද වෙන්නේ? ඵලයේ දුක නම් ඵලයේ ගොඩ නැගුණේ හේතුවක් තියෙනවා. ඒ හේතුව උදා වුණේ නැත්නම් දුක් ඵලයේ උදා වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි මූල ධර්මයේ උද්‍යවය කියන එකයි. නැන්නා කේනට්ටේ අනිච්චා කුමන අර්ථයෙන්ද අනිච්ච කියන්නේ? උපාද වයට්ටේන අනිච්චා. උපාද වයතේනුයි අනිච්ච කියන්නේ. උපාද දකින්නේ 25 ලක්ෂණයක් දකි. මොනවද? ස්කන්ධ පහට එහෙකින් ලක්ෂණ පහ ගානේ 25 අවස්ථාවක් දකිනවා. මෙය උදා වෙන ක්‍රමයක්. මේක ඉතලා දේශනා කළේ බුදු පියාණන් වහන්සේ. හැගවිච්ච දහමක්. සාමාන්‍ය ශ්‍රාවක ගෝචර නෑ මුලදී. මේව කැටි කරලා ගන්න බෑ. බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරලා දුන්නාට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ අර්ථ විග්‍රහ කරලා දුන්නා. අන්නේ සරියුත් මහරහතන් වහන්සේ දුන්න අර්ථ විග්‍රහය තමයි කේනට්ටේන අනිච්චා, උප්පාද වයට්ටේන අනිච්චා. කුමන අර්ථයෙන්ද අනිච්ච කියන්නේ? උප්පාද වය අර්ථයෙන්. දැන් උපාද වෙන්නේ මොනවද? රූපය උපදින හැටි බලන්න. කාරණා පහයි. වේදනාව උපදින කාරණා පහයි. සංඥා සංකාර විඥානට පහ ගාන ගියාම පසර පහ 25යි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ටික කියන ලෝකය. මේ ලෝකයේ උදා වෙන 25 ලක්ෂණයක් තියෙනවා. ඒ 25 ලක්ෂණේ දකින්න ඕනේ ධර්මානුකූලව. මොකටද? අනිත්‍ය කියන එක දැනගන්න. අනිත්‍ය උදා වෙන හැටි බලන්න. නැන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ටපත් වෙන්න යමක් ඇතනම් ඒක උදා වෙන්නේ කොහොමද කියලා බලා ගන්නයි මේ අනිත්‍ය බලනවා කිව්වේ. අනිත්‍ය උදා වෙන හැටි කිව්වේ. එහෙනම් අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ කියන එක නෙමෙයි. අපි අකමැති වෙන අපිට රිදෝන අපිට වේදනාවටපත් කරන, අසහනයටපත් කරන යම්කිසි ආකාරයක පිළීම් ලක්ෂණයක් ඇද්ද? ඒ පිළීම් ලක්ෂණේ යමක් නිසා පහළ වෙනවද? අන්න ඒකයි මේ අනිත්‍ය උනි. අනිත්‍ය පහළ වුණා කිව්ව ඔන්න ඕකට. එහෙනම් මොකද්ද මේ අනිත්‍යය? අන රූපේ රූපං අලිච්ඡං කිව්වා. අනිත්‍ය වූ රූපය පහළ වෙන ක්‍රමයක් තියෙනවා. ක්‍රම පහක්. මොකද්ද පෙන්වන්නේ? අන්න ඒක තමයි විග්‍රහ කරලා දුන්නේ. අවිද්‍යා සමුදය රූප සමුදය මෙන්න එකක් අවිද්‍යා සමුදයෙන් රූප සමුදය වෙනවා රූප සමුදය කිව්වේ රූප උදා වෙනවා අන්න අවිද්‍යාව හේතුව රූප ඵලයේ අවිද්‍යාව එකපාර හැදෙන්නේ අසත්පුරුෂ ආශ්‍රය නිසා ක්‍රමක්‍රමයෙන් ලියලනවා අසත්පුරුෂ ධර්ම ඇසුරු කිරීම නිසා නුනුවණින් මෙනෙහි කිරීම නිසා වටිනවා නේද වටිනවා නේද කියලා අපි වැරියේ මුලාවෙන් හිතන නිසා අවිද්‍යාව ගොඩ නැගෙනවා. බලවත් වෙනවා. අවිද්‍යාව උදා වෙනකොට මොකද වෙන්නේ? රූප උදා වෙනවා. මෙන්න එක ක්‍රමයක්. තවත් ක්‍රමයක් තියෙනවා. තණ්හා සමුදය රූප සමුදය. යම් තැනක මේ අවිද්‍යාව නිසා ගොඩ නැගෙන එක තමයි තණ්හාව. අවිද්‍යාව නැත්නම් තණ්හාවට හේතු නැහැ. අවිද්‍යාව හේතුකාරක වෙලාම තණ්හාව ගොඩ නැගෙනවා. එතකොට මොකද වෙන්නේ? අවිද්‍යාවයි මෙන්ම තෘෂ්ණාවත් එකතු වෙලා රූප ගොඩ නගනවා. එන අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් රූප ගොඩ නැගෙනකොට කාරණා දෙකක් හම්බුනා රූප ගොඩ නැගින්න. ඊට පස්සේ මොකද වෙන්නේ? අවිද්‍යාව තෘෂ්ණාව නිසා ප්‍රියමනාපයෙන් ලෝකේ බැඳිලා. ඒ ප්‍රියමනාපයන් හදාගන්න ගොඩ ගහගෙන තමා සතු කරගන්න හිතෙන් කයෙන් වචනයෙන් ක්‍රියාත්මක වෙනවා. මොනවද කලේ? කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. එහෙනම් මොකද්ද සිද්ධ වුනේ? ඔන්න ඒ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම තුලින් තමයි. ඔන්න ඒ ටික ගොඩ නැගුණේ. එහෙනම් මොකද්ද වෙන්නේ? කම්ම සමුදය අරූප සමුදය. ওই කර්ම සමුදය නිසා කර්ම උපදීවීම නිසා රූප පහළ වෙනවා. ඔන්න තව හේතුවක්. තව එකක් ඇති වෙනවා. ආහාර සමුදය රූප සමුදය. රූපයක් හට ගැනීමට අවශ්‍ය කරන ආහාරයක් තියෙනවා. අපි ඉන්න කබලින් කාර ආහාරය, කල්පනින් කාර ආහාරෝයි මාස කායස ආහාර පත්‍යේන පත්‍යෝ. කබලින් කාර ආහාරයේ මේ කායට ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අපි මේ අරගෙන කන බොන දේවල් වලින් මේ කය නිකම්ම වැඩෙන්නේ නැහැ. මේක එක්තරා විදිහක කර්මජ ක්‍රියාකාරීත්වයක් ගොඩ නැගෙන්න ඕනේ. කර්මජ ක්‍රියාකාරීත්වය නිකන් ගොඩ නැගින්නේ අවිද්‍යාව තෘෂ්ණාව නිසායි කර්මයේ ගොඩ නැගින්නේ. අන්න අපි සකස් කරගත්ත ක්‍රමයේ දකින්න හැටි. අවිද්‍යාව තෘෂ්ණා නිසා කර්මයක් ගොඩ නැගිනවා. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. මේ තුලින් අපිට ආහාරයක් ගොඩ නැගිනවා. මොකද සසර පැවැත්මට. අපි හරි කැමැති හොඳ කයක් හදාගන්න. කයට ආසා කරනවා. මෙන්න මේ ආසා කරන නිසා මේ කය හැඩ ගහලා ගන්න. කය නිතර නිතර බලන්න. කය පිළිබඳව ප්‍රියමනාපයෙන් ඇඳුම් කරන්න. එහෙම කයක් හදාගෙන ඉන්න ඕනේ හිත කනවා. රහට කනවා. ගුණේට කනවා. කය ලස්සන කරගන්න, කය හැඩ වැඩ කරගන්න බලාපොරොත්තු වෙන කෑම ගන්නවා. රස විඳින බලාපොරොත්තු වෙන කෑම ගන්නවා. එහෙනම් මේ කෑම පිඟානක් ගත්තාම අපි මේක රසයට ගිජු වෙන්නේ කාරණා කීයක් මේකෙන් අපි ගන්නවද? අපි පුංචි කෑල්ලක් කරාම බලමු පපඩණයක් ගන්නවා. බැදලා තියෙනවා. හරි සුවඳකුත් දැනෙනවා. හොඳ ලස්සන පිම්බිලා පිපිලා තියෙනවා. පපලනේ. එහෙම තමයි හොයන්නේ. ඇකිල්ලා තියෙනවා කන්නේ. ඊට වඩා හරි හොඳයි නේ. ලස්සනගේ ළමයි එහෙම හරි ආසාවෙන් ගිහින් ගන්න එක තමයි හොඳට පිපිලා හිටන් බෝලේ වගේ හැච්ච පපලනේ. තෙලට දාලා බදිනකොට හැදෙන හැටි වෙයි. දැන් මේ එකක් දෙන උපමාවක්. ඒකේ ලස්සනක් තියෙනවා. පිරුණු බවක් ලස්සනක්. අන්න අපිට ලස්සනට හිත යන දෙනා කෑම උල් කරගෙන. ඒ වගේම පපඩම් බැද්දාම හරි සුවඳක් එනවා. ප්‍රියමනාප සුවඳක්. ඒකට කැමති. සමහර පපඩම් තියෙනවා නිකන් නමට මිසක් සුවඳ නැති ඒවා. අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හරියට දාලා නැත්නම් විලාස් කරලා නම් ලාභිට හදලා නම් ඔහොම වෙනවා. ඒතකොට ප්‍රියමනාප නැහැ. සුවඳක් තියෙන්න ඕනේ. ඒ වගේම කර කර කාලා හැපෙන්නත් ඕනේ. ඒ තව ශක්තියක්. තද තද බව නිසා ඇතිවෙනා වූ ස්වභාවය. ඒක අපිටනේ පොඟලන හපනට චරචර ගන්න නැන්නා ඒකත් අප්‍රියයි. ප්‍රිය නැහැ. අර ඒකට අවශ්‍ය කරන මුරුදු බව හෝ අර කර කර ගන්න ස්වභාවය. මේ පටවි ධාතුවේ ස්වභාවයට පිට කරන්නේ. මෙන්න මේකත් ප්‍රියමනාපයට අවශ්‍ය දෙයක්. ආහාරයේ ප්‍රියමනාපයෙන් අපි ගන්නේ ඕවා ඕවා එක්කලා සම්බන්ධ වෙලා. දැන් රූපය ගත්තා. ශබ්දයක් ගත්තා. ගන්ධයක් ගත්තා. මිහිරි රසයකුත් මේකේ තියෙන්න ඕනේ. රසයක් ගත්තා. එතකොට මේක ස්පර්ශ කරනකොට ඒක හරියට හපනකොට හංකඩේ වගේ නම් ඒකට කැමතිත් නැහැ. ඒ වගේම හපනකොට හයිය නම් ඒකට කැමතිත් නැහැ. එක්තරා මට්ටමක ඒකේ තියෙන මෘදුභාවයක්. රසයත් එක්කම හපන්න පුළුවන් ස්වභාවයක්. මෙන්න මේ කාරණා පහම තියෙනවා නම් ඒ ආහාරයට වැඩිම රුචියක් දක්වනවා. බැලලා හරි ගෙනාව පපරන් ටික පොඟරන්න කඩ ඇද කරනවා. බලාපොරොත්තු රසය දිවෙන් විඳින රහ විතරක් නෙමෙයි. අන්නේ ඊතුරු කොටස් ටික තිබිච්ච නිසා තමයි. පොඟව පපරේට කැමති නැහැ. හැබැයි හපලා බලනකොට ඒ රහ තියෙනවා ඒකේ. හැබැයි අර අවශ්‍යතාවයන් සියල්ල සම්පූර්ණලා නැහැ. මෙන්න මේ වගේ යම්කිසි ප්‍රියමනාප ආහාරයක් ගන්නවා. ඔය කියන කාරණා පහ හැම ආහාරයකම තියෙනවා. ඒ කාරණා පහ පූර්ණ තමයි ප්‍රණීත ආහාරය කියලා හරි ආසාවෙන් පිළිගන්නේ. මෙන්න මේකද කියනවා. කබලින් කාර ආහාරය. දැන් ඕකට කියන්නේ හපලා කන ඒවා කබලින් කාර ආහාර. විවිධ කතා තියෙනවා. දැන් මම ඕකට විස්තර කළොත් එහෙම මට බයිනවා. සම්ප්‍රදායනුකූලව මෙච්චර කාල ගෙනාපු අර්ථ වෙනස් කරනවා කියලා. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ එකඟ දේ අර්ථ කියලා බැලුවා නම් තමයි මේක යථාර්ථයේ තේරෙන්නේ. එතන මේ මේ කයට ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කිව්වා වාගේම. තව දෙයක් තියෙනවා. කබලින් කාර ආහාරයේ තණ්හා නිදානයි. තණ්හා සමුදයයි. තණ්හා ಜಾති, තණ්හා ප්‍රභවයි. එහෙනම් ඒ මොකද්ද කිව්වේ? කබලින් කාර ආහාරය කියන එකට තණ්හාව නිදානයි. තණ්හාව ಜಾති කොට, තණ්හා ප්‍රභව කොට, තණ්හා මුල් කරලායි පහළ වෙන්නේ. එතකොට තණ්හා ಜಾති, තණ්හා ප්‍රභව, එතන විදිහට මේ තණ්හා නිදාන ඔය විදිහට පවතිනවා. එහෙනම් තණ්හාව නිදාන කරනවා නම් කබලින්කාර ආහාරයට. කබලින්කාර ආහාර කියන හපල කන ඒවා නම් අරිහතුන් වහන්සේත් හපල කනවනේ. උන්වහන්සේ හපල තමයි වළඳන්නේ. එහෙනම් ඒක කබලින්කාර ආහාරයේ වුණා නම් තණ්හා නිදාන වූ, තණ්හා ಜಾති වූ, තණ්හා ප්‍රභව වූ එතකොට දෙයක් නම් කබලින් කාර ආහාරය. තණ්හාව ක්ෂය කරව නිරෝධ කරව රහතන් වහන්සේට ඔය එකක්වත් තියෙන්න පුළුවන්. එහෙනම් රහතන් වහන්සේ කබලින් කාර ආහාරය වළඳනවා කිව්වොත් වැරදි. මොකද කබලින් කාර ආහාරයට තණ්හා නිදානයි. තණ්හා සමුදයයි. තණ්හා ಜಾති. තණ්හා ප්‍රභවයි. තණ්හා නිරෝධ කරව රහතන් වහන්සේට ඔය හතරම නැහැ. එහෙනම් ඔය හතර නම් කබලින් කාර ආහාරයේ මූලික ලක්ෂණ ඒ හතර නැති කෙනාට කබලින්කාර ආහාර කොයින්ද? අන්න න්‍යාය ධර්මයට අනුව බැලුවාම හපලා කණේවා කබලින්කාර ආහාර කියන්නේ පස්සේ ආචාර්ය මතයක්. ආචාර්ය වාදියක් මිස බුදුරන් වහන්සේ දේශනා කරපු තැනක තියෙන එකක් නෙවෙයි. මම ඕක විග්‍රහ කරනකොට මට වයින්නවා. රූපවාහිනියනුත් කියලා වයින්නවා. මයි නම කියලාමත් කියනවා. නමුත් මේක තෝරා ගන්න බැරුවම මම අනුකම්පා කරන මොනවා කරන්නද කියලා. දැන් මොකද වෙන්නේ? අන්න කබලින්කාර ආහාරය තෝරා ගන්න ඕනේ. මේ කයට ප්‍රත්‍ය වෙන ක්‍රමයක් තියෙනවා. මේ කය වර්ධනය වෙන්නේ ඔය ආහාරය කෙරෙහි තිබෙන චන්දරාගය මුල් කරගෙන. බුදුරන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ ආහාරයේ චන්දරාගයේ තියෙන තාක්කල් මේ කය වැඩිවීමට හේතු වෙන විඥානයේ පිහිටියේත් වැඩුණේත් වේ. මෙන්න කර්ම භවයේ පිහිටන විඥානයක හැටි. කර්ම විඥානයේ මේ කය පැවැත්වර මස්ලී කයක මතු පැවැත්වර හේතු වෙන කර්ම විඥානයක් තියෙනවා. අන්නේ විඥානයේ ප්‍රතිසන්දි අවස්ථාවකදී නැගුණොත් එහෙම මස්ලී කයක් ඇසුරු කරලා උපදින જાතිය අත්බෑවක් ලැබෙනවා. මොකද හේතුව? අන්නේ කර්ම විඥානයේ භවයේ පිහිටලා වැඩිලා තියෙන්නේ. ඒක තමයි උපාදානය කළොත් ඊට අනුකූලව භවයක් ඇවිදිලා මස්ලී කුණු කඳක් තියෙන භවයක් හම්බ වෙනවා. මෙන්න මේක තමයි බුදුරන් වහන්සේ දේශනා කළේ කවලින් කාරාරෙහි චන්දරාගය දුරු කළොත් අනාගාමි. නැවත වාරයක් එන්නේ නැහැ මේ කුණු කයකට. ධර්මයේ දැක්ක කෙනෙකුට කරලා තියෙන ලේසිම ක්‍රමය. ඒ නිසා පෙන්නනවා යථාර්ථයේ දැකලා අසාර ලෝකයේ බැඳෙන ආහාරයේ ගිජුකම අත්හරින්න. රස පිණිස කන්න එපා. ප්‍රත්‍යවේසා කරන්න. රහින්දා කියලා අසීමිත බලපුරවා ගන්න කෑදරකමට කන්නත් එපා. මේ කය පවත්තන ගානට විතරයි කන්නේ. බලාපොරොත්තු තියාගන්න එපා වැඩිපුර කියලා පෙන්නනවා. මේ කය පවතින්න ඕනේ මොකටද? ධර්මයේ අවබෝධ කරගන්න ධර්මයේ විදර්ශනා කරන්න ජීවත් වෙන්නත් ඕනේ. මේ කය පවතින්නත් ඕනේ නිර්පද්‍රිතව. ඒ අවබෝධය පූර්ණ කරගන්නකම් ඉන්න ඕනේ. ඉබේ අවබෝධය ප්‍රගුණ වෙන්නේ නැහැ පූර්ණ වෙන්නේ නැහැ. එහෙනම් එතකන් කය පවත්වන්නත් ඕනේ. ඒ සඳහා මේ ආහාරය මට ප්‍රත්‍ය වේවා කියලා අදිෂ්ඨාන කරගෙන ගන්නවා මිසක් රහයිනේ රහයිනේ මේ කෑල්ල රහයිනේ අර කෑල්ල රහයිනේ කියලා ගණ්ඩ පුරුදුනොත් අපිට රස තෘෂ්ණා මුල් කරගත්ත සංකාරය වැඩෙනවා. ඒ සංකාරය වැඩනොත් විඥානයේ පිහිටියේත් වැඩුණේත් වේ බුද්ධ දේශනා පැහැදිලිව පෙන්ලා තියෙනවා. එහෙනම් හපල කණ එක නෙමෙයි මේ ප්‍රශ්නේ. කවලින්කාර ආහාරයේ මතු භාවයට හේතු වෙනවා. ඒ නිසා කවලින්කාර ආහාරය පාලනය කරන්න කිව්වහම කවලින්කාර ආහාරය කියන්නේ මොකද්ද කියලා තෝරා ගන්න ඕනේ. එහෙනම් මේ කය හැඩ වැඩ කරගන්න, කය ලක්ෂණ කරගන්න කය පාත්තන්න යම් දෙයක් ගන්නවද? ඒකටයි කවලින්කාර ආහාර කිව්වේ. ඒක හපල කණ එකට සීමා වුණා. නමුත් අපේ හෙළ වදන් අපි ඉස්සෙල්ලා තිබිච්ච හෙළ අටුවා වල අර්ථය තවත් මේ ලෝ වැඩ සංග්‍රහ වැනි පැරණි පැරණි දහම් කවි වල විග්‍රහ වෙනවා. එහෙනම් ඉතින්දි කයට දුන්න ආහාර මොනවද? කාලා රසමුසු භෝජන කරපෙම් ගාලා සුවඳ ඇති සඳුනුත් මලරම් කටෙන් විතරක් නෙවෙයි. ඇඟිත් ගාගත් ඒවා තියෙනවා. ලාලා අබරණ නිසි ලෙස සැරසුම්. මෙන්න කය කය බලිකරන්න. කය අලංකාර කරන්න. ආභරණ දාගෙන සැරසිලා ඉන්නවා. පාලා ගිය වැනි බහුරු කෝලං. දකින්න ඕන ওই විදිහට. මැරෙනකොට ඔක්කොම කෝලං කරලා ගියා. ඔන්න ඕක දැකනා කය කෙරෙහි තියෙන ගිජුකම අත්හැරෙනවා. එන කවලින් කාආහාර කියන්නේ හපලා කණ එක විතරක් නෙමෙයි. ඕක තෝරුම් ගන්න මට ඕක බැනුම් අහන්න සෑහෙන බැනුම් අහලා තියෙනවා මම මේ ටික විග්‍රහ කරලා දීලා. කොච්චර බැනුම් ඇහුවත් කමක් නැහැ කියනවා කවදා හරි තේරෙයි කියලා හිතාගෙන. එදා ඕව ඔක්කොම තිබුණා. කන බොන ආහාරයට සීමා වුණේ නැහැ. මේ කය හැඩ වැඩ කරන්න ලස්සන කරන්න ඉතින් හදාගත්ත දේවල්. ඉතින් ඒ නිසා තමයි ඔය බලීස කියන වචනයක් තියෙනවා. කාටද? මාරයට කියන නමක්. පංචකාමීන පිටි මරුඩ කියන තව නමක්. බිලී බාන්නා. බලි කියන්නේ ඒකයි. මොනවද බිලී බා ගන්න? තෘෂ්ණාවෙන් බිලි තෘෂ්ණාව නැවති මායාව විසින් ඔහුගේ ගොඩ ගොඩ කර ගන්නවා. මොනවද ඔහුගේ වලට තියෙන්නේ? ඇස් දෙක කන් දෙක නාහි දිව කය. කාගේද? මායාගේ පැත්තේ කෑලි. මොනවා කරන්නද? බලපන් රූප ආස්වාද ඉඳපන්. අහපන් සද්ද ආස්වාද විඳපන්. ආග්‍රහණය කරලා හිටන් ගන්ධයන් ආග්‍රහණය කරලා ආස්වාදේ ඉඳපන්. රසයේ විදලා ආස්වාදේ ඉඳපන්. පහව ලබලා ආස්වාදේ ඉඳපන්. ඔබ මාන්දාලා යන්න එපා. කවුද මේ? සංකල්පයක්. පංචකාම සංකල්පයට කියනවා පංචකාම මාර කාම මාරය. වසවත්ති මාර නෑ කියන්නේ නෑ. ඒක වෙන එකක්. මේ කියන්නේ බලීස හේවත් බිලී බාන්න. මෙන්න මේ රස තෘෂ්ණාවට කියන නමක්. මෙන්න මේ බලි කරනකොට තමයි කය බලි කරනකොට තමයි කබලීකාර ආහාරය හැදෙන්නේ. දෙවියොත් කබලීකාර ආහාරය වළඳනවා කියලා කියනවා. එහෙනම් දෙවියන්ට තියෙන අමෘතය හපහපා කන එකක් නැහෙනේ. හැබැයි දේශනාවේ තියෙනවා දෙවියෝ කබලින්කාර ආහාර වළඳන්නේ කියලා. එහෙනම් කබලින්කාර ආහාර කියන හපහපා කන ඒවා කියන වචنين එහාට යන්න ඕනේ. ඇත්ත හොයන්න. ගිහිලා දැනගන්න ඕනේ. මෙන්න මේ නිසා කබලින්කාර ආහාරයේ අත්තර දැම්මහා නිරෝධ කරපුවාම නැවත මස්ලී කයක් හටගන්න හේතු නැති වෙනවා. මෙන්න මේ නිසා අනාගාමී වෙනවා කියලා පෙන්නනවා. ලෝකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන්ම දැකලාම තමයි මේ ආහාරය නිසා ගොඩනගෙන රූපස්කන්ධය ගොඩනගෙන හැටි දකින්න ඕනේ කොහොම. එහෙනම් මේ රූපස්කන්ධය ගොඩනගෙන කාරණා පහකින් දැන් අපි හතරක් කිව්වා. මොනවද? අවිද්‍යා සමුදය රූප සමුදය, තණ්හා සමුදය රූප සමුදය, කම්ම සමුදය, රූප සමුදය, ආහාර සමුදය, රූප සමුදය. මෙන්න මේ ටිකෙන් හටගත් රූපේ එකපාරේ gedi පිටින් හටගන්නේ නැහැ. ඒ කියන්නේ අංග සම්පූර්ණ තරුණියෙක් වශයෙන් තරුණියක් වශයෙන් පහළ වෙන්නේ නැහැ. හැබැයි තරුණියේ තරුණියෙක් වෙලා තමයි මේ මහා ආහාර පහම භුක්ති විඳින සත්‍යයට මනස හැදෙන්නේ. ගත සකස් වෙන්න. ඒ තරුණ වයසට එන්න ඕනේ. ඒ බලාපොරොත්තුෙන් තමයි මේ පටන් ගත්තේ කය හදන්න. හැබැයි හැදුනේ කොහොමද? ඉතලා මව් කුසේ පොඩි එකෙක් වාගේ ඇවිදිලා කලලේ පටන්ගෙන ක්‍රමක්‍රමයෙන් හැදිලා නිබ්බතිලා මොකද්ද වෙන්නේ නිපදවිලා නිබ්බති ලක්ෂණං රූප සමුදයං අන්න නිස්පාදන ලක්ෂණයක් තියෙනවා ඒ නිසා පොඩි එකා වැඩෙනවා කර්ම ශක්තියමයි මේ නිස්පාදනය කරන්නේ ආහාර අරගෙන කන බොන ආහාර අරන් කර්ම ශක්තියෙන් අවශ්‍ය දේ හදලා නිපදවලා දෙනවා තරුණ වයසට එනකම් ඊට පස්සේ මෝරනවා මිසක් වැඩෙන්නේ නැහැ මෝරනවා ඊට පස්සේ වැහැරිද යනවා පිරිහිලා ගිහලා මැරිලා යනවා. මෙන්න මේ සිද්ධ වෙනවා කාරණේ මොකද්ද? ඔකට කියන නිබ්බත්ති ලක්ෂණං රූප සමුදයං. මෙන්න රූපයක් ගොඩනැගෙන කාරණා පහ. මෙන්න මේකට කියනවා රූප පිළිබඳ උදේ ඥානෙ පහළ වුණා කියලා දැක්කනවා. එහෙනම් මොකද්ද මේ රූප කියලා පහළ වුණේ? පෙළෙන ලක්ෂණ ඇති. පීලන ස්වභාවය ඇති. අනිත්‍ය ස්වභාවය ඇති යමක් පහළ වුණා. අනිත්‍ය වූ රූපයක් පහළ කරපු ක්‍රමී. එහෙනම් මේ අනිත්‍ය රූපය පහළ වුණොත් මේ දුකට මුල වුණා. ප්‍රඥාවෙන් කරුණු දැනගත්තා නම් ඊළඟට ගන්නවා නිගමනයක්. වැය ඥානෙ මොකද්ද? අවිජ්ජා නිරෝධා රූප නිරෝධා. අන්න වැය වැය ඥානෙ. මේ අවිද්‍යාව උදා වුණේ නැත්නම් රූපක පහළ වෙන්නේ නැහැ. අවිද්‍යාව නිරෝධ කළා නම් රූපය ගොඩ නැගින්න නිරෝධයි. එහෙනම් තියෙන රූපේ ගෙවිල යනවා. අලුත් එකක් ගොඩ නැගින්නේ නැහැ. ඔන්න ඔකයි උදා වෙන්නේ නැහැ කිව්වේ. <coughs> ඊට පස්සේ මොකද වෙන්නේ? තණ්හා නිරෝධ අරූප නිරෝධා. තණ්හාව නිරෝධ වුණාම තණ්හාව නිසා යම් රූපයක් හට ගන්නවා නම් ඒ රූප නිරෝධයි. ආයි උදා වෙන්නේ නැහැ. එහෙනම් හේතුව නිරුද්ධ කළා. යලි ඵලයක් නිරෝධ උදා වෙන්නේ නැහැ. තියෙන ඵලයේ ගෙවිලා යන එකට අද නිරුද්ධ කියන්නේ. හටගත් හටගත් රූපය බිඳිලා යන එකට අද නිරුද්ධ කියලා හිතා ඉන්නේ. එහෙම ක්‍රමයක් තියෙනවා. නව මෙතන පෙන්වන්නේ උදේ වැය ඥානෙ පෙන්වන්නේ එහෙම එකක් නෙවෙයි. වැය ඥානෙ පෙන්වන්නේ හේතුව නිරෝධ නම් හේතුව උදා වුණේ නැත්නම් ඵලයක් උදා වෙන්නේ නැහැ. එන පටිසන්ධියම බිඳෙනවා. නැවත හටගන්න හේතුවක් නැහැ. පටිසන්ධියත් එක්කම බිඳිලා යනවා. එහෙනම් ඊට පස්සේ ලදරුවේ හටගන්නේ නැහැ. ගැබෑතුලේ කලලේ වැඩෙන්නේත් නැහැ. එහෙම දරුවෙක් කියලා බිහි වෙන්න විදිහකුත් නැහැ. ලදරුවා දරුවෙක් වෙන්න විදිහකුත් නැහැ. දරුවා ගැටවරයෙක් වෙන්නේ නැහැ. ළමයෙක් වෙන්නේ නැහැ. ගැටවරයෙක් වෙන්නේ නැහැ. තරුණියෙක් වෙන්නේ නැහැ. මැදි වයස් නැහැ. ඔක්කොම ඉවරයි. උදා වෙන්න තිබිච්ච ඔක්කොම උදා නොවුණා. පත්තරපත් වුණා. මෙන්න මේක දකින්නකොට දකින්නවා. යම්කිසි රූපයක් දුක්ඛස්කන්ධයට අයිතිද? යම්කිසි රූපයක් අනිච්චද? අනිච්ච උදා වෙන්නේ මෙන්න මේ හේතුව උඩ. මෙන්න මේ චන්දරාගයේ උඩ. ඒ චන්දරාගය නිරෝධ කරාද? අන්න නිරෝධ වුණා. එහෙනම් මොනවද මේ කාරණා පහක් තියෙනවා? රූප උදා වෙන්න තිබිච්ච කාරණා පහ තමයි අවිද්‍යා, තණ්හා, කම්ම, ආහාර, නිබ්බති. දැන් ඔය ඔක්කොම නිරෝධ වෙන්න ඕනේ. අවිද්‍යාව නිරෝධ කරන්න පුළුවන්. යථාර්ථයේ දකින්නට තෘෂ්ණාවත් නිරෝධ කරන්න පුළුවන්. හේතු නිරෝධයි. උදා වෙන්නේ නැති අතරපත් වෙන ප්‍රඥාවෙන්. කර්ම නවත්තන්න පුළුවන් වැඩක් නැති කර්ම. ඒ කියන්නේ තෘෂ්ණා සහගත චේතනා නැවැත්තිය හැකි. අවිද්‍යා තෘෂ්ණා සහගත චේතනා නැවතුනහම පහළ වෙන්න හේතු වෙන කර්ම හේවා සංකාර නිරෝධයි. එතකොට මොකද වෙන්නේ? ආහාර නිරෝධ කිරීම නම් ප්‍රත්‍යවේශාවෙන් පරිභෝග කරනකොට චන්දරාගේ නිරෝධ වෙනවා ආහාරෙහි. ඒකයි ආහාර නිරෝධ කියන්නේ කන්න නැතුව ඉන්න එක එහෙම නෙමෙයි. අන්න පැහැදිලිව තැනක්. මොකද ආහාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා. මේක විග්‍රහ කරලා දෙන ආනන්ද සූත්‍රය කියන සූත්‍රේ ආනන්ද හාමුදුරුවෝ එක්තරා මෑණිකෙනෙකුට නෑ නෑ එදා හිටපු මේනින් වහන්සේ නමකට දේශනා කරපු දේශනාවක විග්‍රහ වෙනවා ආහාර නිරෝධ කරනවා කියන්නේ මොකද්ද ආහාරය නිසා මේ කය හැදෙනවා ආහාර නිරෝධ කරපුවාම කය නිරෝධ වෙනවා එහෙනම් අන්න එක කරගන්න කොහොමද නිරෝධ කරන්නේ ප්‍රත්‍යවේසාවෙන් ආහාර පරිභෝග කරනකොට කියනවා ආහාර නිරෝධ වෙනවා. එහෙනම් ආහාර කිව්වේ මේ පළවි ධාතුවත් ආපෝ ධාතු ආදී වශයෙන් ධාතු හතරෙන් හටගෙන තියෙන පත්මිගාන නෙමෙයි. ඒකෙහි තියෙන යම් චන්දරාගයක් තියෙනවා නේද? ඒකෙහි යම් කෑදරකමක් තියෙනවා නේද? මෙන්න මේකෙට කියනවා ආහාර. කවලින් කාර්යයට කියන්නේ කෑදරකමට. අන්න ඒක නිරෝධ කරන්න ඕනේ. ඒතර කනබොන ආහාරය මොකද්ද කරන්නේ? මේ ශාරීරිය මැරෙනකම් පවත්තයි. චන්දරාගේ නැමැති ආහාරය අරන් තිබුණා නම් ආහාරයේ තියෙන කෑදරකම. මතුවලත් එවඳු කෑදරකමට ආහාරයක් ගන්න හැතින කය හදන කොටස නිපදවනවා. අන්නේතොර තමයි ආහාරයේ සසර ගමට හේතු වෙන යලි අනිත්‍ය දෙයක් නිපදවන්න අනිත්‍ය රූපයක් නිපදවන්න. අන්නේ නිපදව නතර වෙනවා. ඔය ක්‍රමයට නතර කරපුවාම ආහාර නිරෝධය කියන්නේ ඔය ආහාරය කෙරෙහි තියෙන කෑදරකම නැති කිරීම. චන්දරාගේ නිරෝධ කිරීම. එතකොට මොකද වෙන්නේ? විපරිණාම ලක්ෂණං රූප නිරෝධං. දැන් අප පරිණාමය එනවා කියන්නේ මොකද? විපරිණාමය කියන වචනේ තෝරා ගන්න ඕනේ. විපරිණාමය කියලා කිව්වේ විනාශ වෙන්නේ අපි කැමති විදිහට නෙමෙයි. අපි අකමැති ජරාවටපත් වෙන්න, මරණයටපත් වෙලා යන එකට, දුක් විඳින එකට, වේදනාව විඳින එකට අපි අකමැතියි. නමුත් අකමැති දෙයක් ගොඩ නැගෙනවා නම් වෙනස් වෙවි. මේකට කියනවා විපරිණාමය. අන්නේ විපරිණාමික ලක්ෂණයක් තියෙනවා. ලෝකේ සකස් වෙන පැත්තක් තියෙනවා. අන්නේ නිසා මොකද වෙන්නේ? විපරිණාමයේ මුල් කරගෙන හටගන්නේ යමක් ඇත්නම් ඒ රූපේ නිරෝධ වෙනවා. ඒතකොට නැවත වාරයක් විපරිණාම දෙයක් නිස්පාදනය වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණා පහ නිරෝධ වෙනකොට රූප නිරෝධයි. ওই විදිහට වේදනා සංඥා සංකාර විඥානත් බලන්න ඕනේ. විඥානයේ පොඩි වෙනසක් තියෙනවා. ආහාර නිරෝධා විඥාන නිරෝධා කියන තෙන්ට නාම රූප නිරෝධා කියන වචනේ වැටෙනවා. නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා. අනිකවා නිකම් අනික විදිහටමයි. එබ් ගිය පාර අහෙලබොදු පියන සංග්‍රාවේ විග්‍රහ කරලා තියෙනවා. ඔය කොටස වරන් බලන්න. ඉතින් මෙන්න මේ ක්‍රමයට නිරෝධය දකින්න ඕනේ. තෘෂ්ණා නිරෝධේ ලෝක නිරෝධය දකින්නේ ওই විදිහට. මෙන්න මෙහෙම හතර ආකාරයේ දැක්කහම උද්‍යව්‍ය ඥානෙ පහළුණා කියනකොට දකිනවා මෙන්න මෙහෙමයි මේ දුක්ගෙන දෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පහ ගොඩනැගින්නේ අන්නේ දුකගෙන දෙන එක මතු මතු පවත්තන්න හේතු වෙන චන්දරාගය ඒ සමගයි තියෙන්නේ ඒ චන්දරාගය නිරෝධ කළොත් මේ අවසාන දුක ඊළඟ අධ්‍යයනකට ගෙනියන්නේ නැහැ ගමන කෙලවරයි ඒ සඳහා තිබෙන මාර්ගය මොකද්ද ඔන්න ඔය ටික දැක්කහම කියනවා මොකද්ද අපි දැක්කේ? අපි දුක කියන්නේ මොකද්ද කියලා දැක්කා. අන්න එතකොට ඒ දුක කියලා දැක්කහම අපි සම්මා දිට්ඨියට අවශ්‍ය කරන මූල ධර්මයක් දැක්කා. දැන් අපි දකිනවා සැපයි සැපයි කියලා හිතාගෙන හිටියා මිත්‍යා දෘෂ්ටියකින් නැත්නම් අවිද්‍යාව දෘෂ්ටියකින් දුකයි දුකයි කියලා දැක්ක ප්‍රඥාවකින් විද්‍යාවකින් අවිද්‍යාවෙන් දැක්කේ දුක සැපයි කියලා දැන් දුක කියන එක ප්‍රකෘති තත්ත්වෙම දුක කියලා දැක්කා විද්‍යාවට අනුකූලව බලනකොට. එහෙනම් මෙන්න මේ බලනකොට අපි ඔකේදටපත් උනේ සම්මා දිට්ඨියට. කොහොමදපත් උනේ? අපි ඒ සත්‍යයට අනුකූලව හිතුවා. ඒ හිතනකොට අපි දැක්කා. අපි විකෘති හිතවිල්ලක ඉඳගෙන ව්‍යාපාද කරනවා. ඒ වගේම කාම අදහස් ඇති කරනවා. ව්‍යාපාදයෙන් දැවි දැවි තැවි තැවි වෛර කරනවා. හිංගි හිංසා කරනවා. ඒතර මොකද වෙන්නේ? මොන හරයක් ඇති ලෝකයක් සඳහාද? මම මේ කාමයෙන් ඇලෙන්නේ. ප්‍රඥාවෙන් තීරණයක් දෙනවා. සම්මා දිට්ඨියෙන්. ඒ තීරණය දෙනකොට සංකල්පනාව වෙනස් වෙනවා. කාම සංකල්පනා නෙක්කාම සංකල්පනා වෙනවා. ඒ කියන්නේ කාම සංකල්පනා නැගිවින් තිබිච්ච දුෂ්ට මානසිකත්වේ නැති වෙලා ඒ වෙනුවට නික්කම්ම සංකල්පනා නැගින්න පටන් ගන්නවා. මට වැඩක් නැහැ මේ කාම වස්තුන්ගෙන්. මේවෙන් ඉවත් වෙන්න ඕනේ. මේවා මිදුනහමයි සහනේ තියෙන්නේ. අන්න අදහස් නික්කම්ම සංකල්පනා. ඒතර ව්‍යාපාද වෛර කරනවා. මොකද මේ ලෝකේ අල්ලගෙන අනිකට නොවේවා මට වේවා කියලා. වටිනා දෙයක් කියලා හිතාගෙන. දැන් මොකද වෙන්නේ? ඥානයෙන් මේක දැක්කට පස්සේ හරයක් නැති දෙයක් අසාර දෙයක් වැඩක් නැති දෙයක් නෙවෙයි දැක්කේ මොකද මේකට ඇලි ඇලි ගැටි ගැටි දඟලනවාද තරහ කර කර දඟලනවාද මේක අනිකට දෙන්නේ නැහැ මටම ලබා ගන්නවා කියලා මොන මුලාවටද මේපත් වෙලා දඟලන්නේ මේ අදහස එනකොට වෛර කරන බලාපොරොත්තු නැති වෙලා අව්‍යාපාද සංකල්පනා නැගෙනවා යම් තරමක් හිංසා පීඩා කරා නම් මොන අපරාධයක්ද මේ හිංසා පීඩා කරලා ගන්න තියෙන්නේ අසාර දෙයකට එහෙම කරන එක මහා අපරාධයක් නේ ඇයි අනුන්ට රිදවන්නේ? අනාථ වෙලා මදිවටද ලෝක සත්වයා. මමත් මේ යථාර්ථය දැකලා මිදෙනවා වාගේ. මේ අනාථ ලෝක සත්වයා මුදවන්න බලන්න ඔයගේ දයාව කරුණාවක් එනවා. ඔය අදහස එනකොට අර කියන අවිහිංසා සංකල්පනා අව්‍යාපාද සංකල්පනා දෙකම නැති වෙලා ගිහිල්ලා. නිකම්ම සංකල්පනා වෙන්නකොට කියනවා සම්මා සංකප්ප මාර්ගාංගය ආවා. දැනගෙන හිටියල් නැතත් වචන වශයෙන් සම්මා දිට්ඨිය ආපු හිතට මේ සම්මා සංකප්පේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. අදහස එහෙමයි. ඒතර මොකද වෙන්නේ? ඉතින් අනේ මම මෙච්චර කල් මේ ලෝකේ හරි වටිනා දෙයක් කියලා හිතාගෙන මුලාවෙන් ඒවා මම කරගන්න මගේ කරගන්න මං කොච්චර බොරු කියලා ඇද්ද? මගේ වාසියට කේලම් කියලා අනු බින්දෝලා ඇද්ද? සමහර වෙලාවට අනු ශ්‍රීදෝල පන්න ගන්න මම පරස වචන කියලා ඇද්ද? මෙයට ආසාවන්ට ඇහිලා මා මගේ මේ ලෝක බලාපොරොත්තුෙන් තවත් පිරිස එකතු කරගෙන ප්‍රලාප දොඩෝ දොඩෝ කාලේ ගත කරලා ඇද්ද? අනේ අතර මුලා වෙච්ච අදහසක හැටි මම වචන ප්‍රකාශ කරලා තියෙන මේවත් ඔන්නේ ප්‍රඥාවට වැටෙන්න පටන් ගන්නවා. වැටෙන්න මොකද වෙන්නේ? ඒකෙන් වෙන් වෙනවා මනස. රමණීන් අහක් වෙනවා. මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී අයං උච්චති වික්කවේ සම්මා වාචා. මෙන්න මාර්ගාංගී ආපු හැටි. ඔය කියන්නේ මොකද? අපි කාරණා තුනක් දැකලා හිටියේ. දුක්ඛ කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? අනිත්‍ය වලින් එක ඉස්සෙල්ලා දැක්කේ. පූර්ව භාග නුවණින්. දුක්ඛ නිරෝධය කියන්නේ මොකද්ද? දැන් මාර්ගයයි මේ වැඩෙන හැටි බලන්නේ ඒක බලනකොට. පූර්ව භාග නුවණෙහිවත් අනිත්‍ය දකින්නකොට මාර්ගයේ සකස් වෙන ආකාරයයි මේ පෙන්වන්නේ. ඒ අනිත්‍ය දකින්නකොට ලැබෙන ඥානීයටම දකින්නවා. ඇයි මෙච්චර කල් ප්‍රාණඝාත කළේ සත්ව හිංසා කළේ? ඇයි මේ හොරමැර වංචා කළේ? සුරාසෝ දුරාචාරාදිය කරමින් මේ ලෝකේ ආස්වාද හෙව්වේ මොකටද? මේ ලෝකේ හරි වටිනා දෙයක් මා සතු කරගන්න ඕන කියලා අදහසින් මං ක්‍රියාත්මක වුණා. නොවටිනා අසාර දෙයකට මොකට ක්‍රියාත්මක වෙනවද? වැඩක් නැති ප්‍රාණඝාතයේ අවඩක් කියලා ඒතකොට හොඳට තේරෙනවා. අනුන්ට සිද්ධ වෙන රිදවීම හොඳට වැටහෙන්න පටන් ගන්නවා. ওই රිදවීම අනුන්ට වෙන අසාධාරණ වැහිලා තිබෙන මොකක් නිසාද? ආත්මාර්ථකාමීත්වය නැහ ආත්මලාභය කියන මම කරගන්න මගේ කරගන්න ලෝකේ අයිති කරගන්න තිබිච්ච තණ්හාව මුල් කරගෙනයි වැහිලා තිබුණේ. යථාර්ථයේ දකින්නකොට ඒ තණ්හාව හිටින්නේ නැහැ අහලකවත්. මම කරගන්න ඕනේ නැහැ. මගේ කරගන්න මගේ කොටසක් කරගන්න මට අවශ්‍ය නැහැ ලෝකේ. අන්න එදාට තේරෙනවා. Taman එහි තියෙන ඇලීම බැඳීම අත්හැරනකොට එහි තියෙන යුක්තිය සාධාරණත්වය අන්න එදාට තේරෙනවා. එදාට තමයි දකින්නේ ප්‍රාණඝාතය කියන සත්ව හිංසාවක් කරනවා නම් සත්ව ඝාතනයක් කරනවා නම් මොනතරම් අපරාධයක්ද ඒ කරන්නේ. අනුන් අරගෙන බදාගෙන හදාගෙන තියෙන දියා හොරෙන් බලේ මංකොල්ලෙන් ගන්න නම් මොනතරම් අපරාධයක්ද ඒක. ඒකේ අවැඩ තේරෙන්නේ අන්න එතකොට. අනිත්‍ය වැඩෝ කෙනාට ලැබෙන දෙයක් නිසා. අපි කොච්චර නීති පැනෙව්වත් මේ සතු මරන්න එපා හොරකම් කරන්න එපා කියලා හරියන්නේ නැහැ. අනිත්‍ය වඩන හැටි කියා දීලා ඒකේ හිත පිහිටවන්න පුළුවන් වුණා නම් ওই ටික નિરાයාසයෙන් ප්‍රඥාවට තේරෙනවා. කරවන්න හැදුවත් ඊට පස්සේ ඒව කරවන්න බැරුව යනවා. මෙන්න මේ විදිහට පානාති පාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමීසු මිච්ඡාචාරා වේරමණී සුරාසු දුරාචාර ඔක්කොම කියව කාම මිත්‍යාචාරය කියන එකට අයං උච්චති භික්කවේ සම්මා කම්මන්තෝ මෙන්න මේකට කියනවා සම්මා කම්මන්තය මේ තුනේ වෙන්වීම දැන් මේක අපි දැනගෙන හිටියා ප්‍රඥාවෙන් ওই ටික सिद्ध කරනවා මිසක් වත සමාදන් විලා කරන එකක් නෙමෙයි මේ කියන්නේ අන්න ඒ තුනේ වෙන් වෙනවා එතන මොකද ඉන්නේ සම්මා කම්මන්තේ දැන් අපි ළඟ මොනවද තියෙන්නේ අපි ළඟ වැරදි දෘෂ්ටියකුත් නැත්නම් අපේ වැරදි ක්‍රියාවකුත් නැත්නම් වැරදි කතාවකුත් නැත්නම් අපි ජීවත් වෙන්නේ මොනවද? ඒවට අයිති නැති දෙයකින්. එහෙනම් සම්මා ආජීවයේ ඒකකලම පිළිහිටනවා. ඔන්න ඔය කාරණා ටික පිළිහිටනකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්ම සම්මා ආජීව කියලා මාර්ගාංග පහක් ප්‍රඥා මුල් කරගෙන පහළ වෙනවා. මේ පහළ වෙන එකක් ගානේ මොකෙන්ද පහළ වුනේ? සම්මා සතිය මේ හැම එකක් ගානම යෙදුණා. ධර්මයේ තුලින් මේ විසඳුම ලබා දුන්නේ යථා විසඳුම සම්මා සතියෙන්. එහෙනම් අපි යෝගෙන් අපේ කය හසුරෝන හැටි වින්දනයන් පිළිබඳව අපේ සිතේ ස්වභාවය පිළිබඳව ලෝක ධර්මතාවයන්ට මුහුණ දෙන හැටි කාය වේදනා චිත්ත ධම්මගිව හතර ඔන්න ඔය හතර පිළිබඳව ඔය ආකාරයෙන් දැක්කහම ප්‍රඥාවෙන් දකිනකොට වැඩෙන්නේ සතර සතිපට්ඨානේ අපි සතර සතිපට්ඨානේ පද වශයෙන් අහලා තිබුණ නැතත් වැඩෙනවා. අනිත්‍ය දැක්කාට පස්සේ සිද්ධ වෙන ওই ටික. එහෙනම් මේකට කියනවා සම්මා සතිය පරිවාර කරගෙනයි මේ සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී මාර්ගාංග පහ පහළ වුණේ. ඇත්ත දැක්කට පස්සේ උත්සාහයේ වීරිය තිබුණා. ඉස්සෙල්ලා මොනවද තිබුණේ? ඒවා පසුපස හඹා ගිහිලා දුස්චරිත වෙන්න මානසික විකෘතියට යන්න. දැන් මොකක්ද ඕනකම තියෙන්නේ? මේ සියල්ලෙන් අත්හැරී නිදහස් වෙන්න අපි ක්‍රියාත්මක වීම. උත්සාහයේ වීරිය ධර්ම අවබෝධයට මෙන්න මේක දැක්කනම් සම්මා වායාම කියන මාර්ගාංගයත් ඔය මුල් මාර්ගාංග පහට පරිවාර වෙනවා මෙන්න මෙතකොට මාර්ගාංග හතකින් යුත් වෙන කෙනාට ඵලයේ වශයෙන් අකම්පිය භාවය ලැබෙනවා නැත්නම් අලෝභාදී සමව මුල් කරගෙන සම්මා සමාධිය ලැබෙනවා මෙන්න මේ සම්මා සමාධියට නිවන අරමුණු වෙලා තියෙන්නේ නිවන අරමුණු වෙච්ච නිසා ලෝකේ අරමුණු වලින් වෙන් වෙච්ච සමාධිය මෙන්න මේකට කියනවා ආර්ය සමාධිය ආනන්තරික සමාධිය. න අනන්තරික ආහාරයක් ඇතුල් වෙලා නැහැ ඕකට. ඒ නිසා ওই සමාධිය කැඩෙන්නේ නැහැ. මොකද ආවර්ජනා කර කර ගන්න සමාධියක් නෙමෙයි. ප්‍රඥාව නිසා ලැබිච්ච සමාධිය. කිසිම ආහාරයක හිත පිහිටවාගෙන ලෝකේ කොතනකවත් හිත පිහිටවාගෙන ලැබු සමාධියක් නොවන නිසා. ඔතන කිසිම ලෝක වස්තුවක සම්බන්ධයක් අරමුණු වෙලා නැහැ. අකම්පිය භාවීරපත් වෙච්ච සමාධිය. මෙන්න මේකට කියනවා ඵල සමවත. ඔන්න ඔකට ආපුවාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැටුණ සම්බන්ධ වුණා. මෙතෙන්ට සම්බන්ධිච්ච පළවෙනි අවස්ථාව යමකට තිබුණා නම් බුදුරන් වහන්සේ දේශනා කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපන් කෙනා සෝතාපන්නයි. නැසෝතාපන්නයි කාගෙන්වත් අහලා හරියන්නේ නැහැ. ওই ටික ওই විදිහට තේරිලා සමතුලිත යම්කිසි අත්හැරීමක් නොයල්මක් විදීමක් වුණා නම් රාගක්ෂයක්, ද්වේෂක්ෂයක්, මෝහක්ෂයක් මාත්‍රයක් හරි සිද්ධ වුණා නම් තමන් ওই තින් වෙක්කිලා තියෙන බව තමන්ට දැනෙනවා නම් තමන් මාර්ගයේ ඒකාන්තයෙන් පිහිල්ලා ඉන්නේ. හැබැයි සියයට 100ක් යන්නේ එකපාර ඒ රාතන් වහන්සේට. එහෙනම් මොකද්ද වෙන්නේ? සතර පහ ගත වෙන මට්ටමේ යම් දූෂිතභාවයක් ඇද්ද? ඒ තියෙන ඇලීම් ගැටීම් මුලාව තමයි ඉස්සෙල්ලා නැති වෙලා යන්නේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ මුළු කාමවත් දැහැවි කියලා ගන්න කාමවස්තු පිළිබඳවත් අසාරයි වැඩක් නැහැ කියලා අත්හැරියන්න පටන් ගන්නවා. සකෘදාගාමි වෙනකොට අනාගාමි වෙනකොට. මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න එක කිසිම හරයක් නැහැ වැඩක් නැති ජීවිතයක් නේ කියලා. ජීවිත ආසාවත් අත්හැරනවා අරිහත්වේදී. සමාධියේ ගන්න නැගෙනවා. ඉතින් මේ හරිය මාර්ගය ඉගෙනගෙන කරන එකක් නෙමෙයි දැනුවත් අය ලබන්නේ. හැබැයි අනිත්‍යය දැනගන්න ඕනේ. අනිත්‍ය වැහුවට පස්සේ සියල්ල වැහෙනවා. ඉතින් ඕක තේරුම් ගන්න ඕනේ 50 ලක්ෂණේ දැක්කහම ඔන්න ඕකට කියනවා හරියටම අනිත්‍ය දැක්කා. ඔය 50 ලක්ෂණේ පූර්ණ වශයෙන් දැක්ක රහතන් වහන්සේ. දෘෂ්ටිය මිදෙනවා සෝවාන් ඵලයේදී. සංඥාවෙන් මිදෙනවා අනාගාමී වෙනකොට. චිත්තේ මිදෙනවා අරිහත් වේදී. ඉතින් හරි ගැඹුරුයි. නමුත් ගැඹුරුණාට දැනගෙන හිටියත් නැතත් අනිච්ච දැනගතනම් ඉතුරු ටික සම්පූර්ණ වෙනවා. එහෙනම් වැහිච්ච දෙන පදේ වැහුනේ උතන. ඕකට කියනවා පදේ වහලා කතා කරන්න එපා කියලා අපි පැරණියයි කරන කතාවටක් කියනවා. ඔය පදේ වැහුනොත් දහම වැහුණා. පදේ විවෘත වුණොත් දහම විවෘතයි. එක පදින් ඔය ඔක්කොම වෙලා තියෙන්නේ. ඒ පදේ වැහුණට පස්සේ මාර්ගඵලලාභින් හිඟ වුණා. නැති වුණා නෙමෙයි. නැති වෙන්නේ අවාරේටත් අඹ තියෙනවා. අවාරේටත් පළතුරු තියෙනවා. කොහේ හරි ගහක කෙඩියක් දෙකක් හරි. ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනයේ තියෙනකන් ධර්මාභෝධිය ඇත්තෝ නැති වෙන්නේ කොහේ හරි කලාතුරකින් හරි ඉන්නවා. ඒ නිසා ඒ ඇසුරෙන් ආයසරයක් වාරේ හටගත්තා වාගේ ඒ අවබෝධයේ අවශ්‍ය පරිසරය හැදිලා එනකොට ව්‍යාප්ත වෙලා යනවා. ඒ ව්‍යාප්ත වුණාම ආයසරය ශීඝ්‍ර ව්‍යාප්තියක් හැදිලා ශාසනය තුළ ඒ තියෙන මට්ටමින් ජයග්‍රහණය ආයි ලැබෙනවා. ලැබිලා මාර්ගඵලලාභීන්ගෙන් සපිරලා නැවත වාරයක් ඒ ශාස්ත්‍රීය උත්මයෝ ලෝකේ ඉන්නකොට රට ශාස්ත්‍රීය වීම ස්වභාවයක්. දුප්පත් නෙවෙයි ආර්යෝ කියන්නේ. සද්දා දනං සීල දනං හිරියොත්ප්පියන් දනං සුත දනන්ත ත්‍යාගෝච පඤ්ඤාමී සප්තමන් දනං කියන දන හතකින් යුත් වෙනවා ආධ්‍යාත්මික වශයෙන්. එවන්දු අයට මේ ලෝකයේ බාහිර විශ්වය තුල ධර්මතාවය ක්‍රියාත්මක වෙන කිසි දෙයක් අඩුපාඩු නොවන සම්පත්තියක්. ඒකේ මානසිකත්වයේ හැටි. එන ආර්ය යම් තැනක ඉන්නවා නම් ලෝක විනාශ වෙන්නේ නැහැ ඉන්නකම්. ධර්මයේ තියෙන දෙයක් ඒක. ඒ තරම් මහ බලවත්. ඉතින් ආර්ය පරාජය වෙන්නේ නැහැ. ආර්ය හිටපු මේ හෙළබිම රත්නදීපය කිව්වෙත් ඒකයි. පරාජය කරන්න පරදේශාකාරින් අල්ලන්න බැරි වුණා ආර්ය ධර්මයේ ඉන්නකම්. ඔන්න ඔය ඒවා වෙහිලා ගිය කාලවල තමයි මේ රට පරදේශාකාරින්ට අත්පත් කරගෙන ඒ අයගේ ආධිපත්‍යය පතුරවන්න අවස්ථාව ලැබුණේ. බලහත්කාරයෙන් නම් මේ කරන්න බෑ ද්වේෂය නැගිනවා. ඒතොර ඒක මාර්ගයේ වෙන්නේ නැහැ. ධර්මයේ ධර්මයේ හැටියට තේරුම් ගන්න ධර්මානුකූල වෙනකොට ධම්මෝහාවේ රකති ධම්මචාරී කියන தත්යෙන් ලෝකේ රැකෙනවා. ආයි ඒ බෞද්ධය විනාශ කරන්න බෑ. බලහත්කාරයෙන් රකින්න බෞද්ධකමක් නෙමෙයි පෙන්වන්නකො තේරුම් ගන්න ඕනේ ගැඹුරුයි. නමුත් අපි අකම්පියව යථාර්ථයේ පිහිටියා නම් ඒ தත්ත්වය විනාශ කරන්න ලෝකේ කාටවත් බැරුව යනවා. ඒක තමයි බෞද්ධ ස්වභාවය. මම පළවෙනි ප්‍රශ්නෙන් උත්තර දුන්නේ සමූහයකට. මෙතන ප්‍රශ්න සමූහයක්ම අහලා තිනවා ඔය කිව්ව ටිකෙන් වට වෙලා තිබිච්ච උත්තර ඒකේ තියෙනවා.